ඒක ප්‍රශ්නමත් නෙමෙයි තවත් දෙකක් ලැබිලා තියෙනවා. අපි තීන්දුව කළා මේ දෙක කියවන්නේ නැහැයි කියලා. මේ ලිඛිත මේවා භාවනාවටම කෙලින්ම සම්බන්ධ ඒවා ඒවා කියවන්නම්. ඒ කියෝපු නැති ප්‍රශ්න දෙකේ අයිතිකාරයෝ මේ මේ සෙෂන් එකෙන් පස්සේ ඇවිල්ලා මාව හම්බ වෙන්න. ඒතර මම පැහැදිලි කරන්නම් ඇයි කියන්නේ. <laughs> මේ නඩුකාරයෙන් ගැලවෙන්න. <laughs> හරි. ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාව මූල කමඨහන ආනාපාන සතිය නාසය අගට සිත යොමු කර යොමු කර හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී ක්‍රමයෙන් හුස්ම රැල්ල තැන්පත් වී ශරීරයේද ක්‍රමානුකූලව සුව පහසු බවකට පත්වේ. ශරීරයේ ධාතු ලක්ෂණද ප්‍රකට වේ. ඉන්පසු සිතුවිලි දෙස බැලූ විට සිතුවිලි කිහිපයක් පමණක් පැමිණ නැවතී යන ආකාරය නිරීක්ෂණය නැති sorry නැති වී යන ආකාරය නිරීක්ෂණය කළෙමි. කලින් පර්යංකවලදී මෙන්ම සිතුවිලි සමග ගැටීමක් ඇති වූයේ නැත. පසුව පිළිකුල් සිතුවිලි නොමැති ස්ථානයකට සිතපත් විය. එම අවස්ථාවේ ශරීරය වඩා ශරීරය වටා තරමක උණුසුම් ස්වභාවයක් හා අවට පැතුරුණු කහපාට ආලෝකයක් දිගටම පැවතිනි. විශේෂ සතුටක් සිතෙහි ඇති නොවුනද අපහසුතාවයක් නොමැති නිසා තරමක උදාසීන ස්වභාවයකින් උවද ඔහේ බලාගෙන සිටියෙමි. පැය භාගයකට පමණ පසු නැවත ශරීරයේ කැරකවෙන ගති හා ඉහිල්වන ගති ස්වභාවයෙන් දැනුනි. ස්වභාවය ස්වභාව යන් දැනිනි. මේ ආකාරයට පර්යංක කිහිපයකදීම අත්දැක්කෙමි. මාගේ ප්‍රශ්නය වන්නේ සිතුවිලි නොමැති තැනකට මගේ සිත පත්වන්නේ සිත සමාධිගත වීම නිසාද? ඔබ වහන්සේ කලින් පැවසූ පරිදි එසේ වීමට පෙර සිතුවිලි ලෙස බලන්නේ කෙසේද යන්නයි. තවද නිවසේදී භාවනාව කරගෙන යාමේදීද මේ ආකාරයට කමඨහන් සුද්ධ කරගත යුතුයද? නැතිනම් මෙවැනි රිට්‍රීට් වලට පැමිණි පසු එය පිරිසිදු කර ගැනීම ප්‍රමාණවත්ද යන්නයි. අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. දැන් අතන අර සිතුවිලි නැති ස්වභාවයක් ගැන අහනවා. ඉතින් ඒක ඒක බහුලීකృత කරද්දී Tamanට ඇත්තම දැන් එක පාටම ඕක බහුලීකృత වෙන්නේ නැහැ සෑහෙන කාලයක් තිස්සේ ඉතින් මේ බහුලීකృత කිරීමක් කරන්න වෙනවා. ඒ නිසා ඒ බහුලීකృత කිරීම නැවත නැවත ඉතින් කමඨහන් සුද්ධ කිරීමකින් තොරව කරාට ඉතින් එච්චර වරදක් නැහැ. මොකද Taman හැබැයි ඉස්සලා පිරිසුදු කරගන්න ඕනේ මේ කියන්නේ මොකක් හරි සංස්කාර ධර්මයක් දිහා බල බලා හිටියා නැත්නම් හිත දිහා බල බලා හිටියා හිතේ එන සිතුවිලි කියන්නේ සංස්කාරමයි. ඒ අනේන දිහා හොඳට දැක්කා. දැක්කට පස්සේ අන්න හිත නිශ්චලතාවයකට නැත්නම් පිරිසුදු භාවයකට, හුදු දැනුවත් භාවයකට, නිදහස් භාවයකට ගියා. ඒ ඒ ස්වභාවය අපි බහුලීකృత කරන්න වෙනවා. අපි තුමු විනාඩියක් ඔන්න එතන ඉන්නවා. තව විනාඩි දෙකක් ඊළඟ පාරේ ඉන්න බලනවා. තව විනාඩි තුනක් එතන ඉන්න බලනවා. ඉතින් ඒ හරහා තමයි ඉතින් මෙතන බහුලීකృత වීමක් වෙන්නේ. ඒක ඒක තින් gededdi භවනා කරද්දී දෙකට කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තව බහුලීකృత වෙන පැති තමයි අර ඊයේ අපි කතා කළේ දැන් අර ශුන්්‍යත සූත්‍රයේදී එහෙම මහා ශුන්්‍යත සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. අපි මේ ආධ්‍යාත්මික අරමුණක් අරගෙනත් ඕක කරලා බලනවා. ඕලං ඉතින් එළියට ගිහිල්ලා අපිට මොන හරි සද්දයක් ඇහුණාම ඒ සද්දේ ඉවර වෙනකම්ම යද්දි ආයෙත් උදෙන්ට දාගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු වේදනාවක් එනවා. වේදනාව විවරණකම් බලලා එතනට දාගන්න පුළුවන්. ඔය වගේ විවිධාකාර උපක්‍රම හරහා නැවත නැවත මේක බහුලීකృత කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි මොකක් හරි වැඩක් කරද්දී පුළුවන් ද හිත නිස්කලංකව තියාගෙන අනිසිතව තියාගෙන ওই වැඩේ කරන්න. ඉතින් ඔය වගේ নানা ප්‍රකාර ක්‍රම හරහා තමයි ඉතින් මේක බහුලීකృత කිරීමක් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනම තියෙන්නේ කතකින් සමාධියක් තමයි. ඒ කියන්නේ දැන් අපි හිතන්නේ සාමාන්‍යයෙන් සමාධියක් කියුවාම මොකක් හරි තනි අරමුණක හිත තියාගෙන ඉඳීම තමයි අපි සාමාන්‍යයෙන් සමාධියක් කියලා හිතන්නේ. ඇත්තටම මේ අර්ථ දැක්වීම වළංගු වෙන්නේ ඇත්තටම මේ සමත භාවනාවට. නමුත් විපස්සනා භාවනාවේදී මේ අරමුණක් නැති ස්වභාවය තුල තියෙන්නේ සමාධියක් තමයි. ඒක ඇත්තටම සමත භාවනාවේ හම්බෙන සමාධියයි විපස්සනා භාවනාවේ ඔය මට්ටමේදී හම්බෙන සමාධිය අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මෙතන ඇත්තටම හරිම අරමුණක් ඇසුරු නොකිරීම නිසා ලැබෙන සුවයක්. අරමුණක් නැති නිසා ලැබෙන නිදහස් භාවයක්. තවත් එහාට ගියාම ඕනනම් නිකන් හාත්පස පැතිරිච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒක හුඟක් දුරට ඉතින් ඕක චේතෝ විමුක්ති මට්ටමක් දක්වා ඉතින් යන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අහලා ඇති මේ මෙත්තා චේතෝ විමුක්තිය කියලා. මෛත්‍රී භාවනාව කෙනෙක් වඩනවා මෛත්‍රී භාවනාව වඩලා අපි දැන් එක දිශාවකට මෛත්‍රී වඩනවා. ඊළඟට තව දිශාවකට මෛත්‍රී වඩනවා. තවත් දිශාවකට මෛත්‍රී වඩනවා. තවත් දිශාවකට මෛත්‍රී වඩනවා. ඊට පස්සේ දැන් ඒ යෝගාවචරය පුළුවන් වෙන ඔන්න සතර දිශාවටම හොන්න සමානව මෛත්‍රී වඩන්න. ඊළඟට අපි හිතමු ඔන්න උඩ දිශාවලත් මෛත්‍රී වඩනවා යට දිශාවලත් මෛත්‍රී වඩනවා. එතකොට දැන් සියලුම දිශාන් වලට අන්න මෛත්‍රී වඩනවා. ඉතින් අර කිසිම සීමාවක් නැති මොකක්වත් සත්ව විශේෂයක් කියලා වර්ග කිරීමක් මොකක්වත් නැති සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඉතින් ඒකට කියනවා. ඒ නිසා මේ බ්‍රහ්ම විහාර භාවනාවල යන්න තියෙන උපරිම මට්ටමක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා නැත්තම් ඒ මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය. ඉතින් ওই විදිහට පෙන්නනවා. ඉතින් එතෙන්ද තියෙන්නේ අර හාත්පස පැතිරිලා. හිතේ නැහැ කිසිම එක තැනකට හිරවීමක්. හිතේ නැහැ කිසි මේ පටු භාවයක්. ඉතින් හිතේ තියෙන සම්පූර්ණ විවෘත භාවයක්, හාත්පස පැතිරිච්ච ස්වභාවයක්. හුදු දැනුවත් භාවයක් හාත්පස පැතිරිලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම විපස්සනා වෙදිත් කෙනෙකුට ටික ටික ටික ගිහිල්ලා ඒකට තමයි අනිමිත්ත චේතෝ විමුක්ති, ශුන්්‍යත චේතෝ විමුක්ති කියලා එහෙම පොත්වල සඳහන් කරලා තියෙන්නේ. ඉතින් පොඩ පොඩ පොඩ පොඩ මේක වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඒ බඳු ස්වභාවයක් තමයි ඉතින් වෙන්න ගන්නේ. හරි. පර්යංක මේ කිහිපයකදීම මම ඒක මේ බැලුවා මේ මට මේ සිතුවිලි තිබිලා මට නිකම් දැනෙන්නේ නැද්ද එහෙම කියලා මට මුලින් සිතුවිලි එකක් දෙකක් පැහැදිලි වෙනවා. හරි. මට අර විදිහට සිතුවිලි නැති තැනටම යනවා. එතන මොකක් හරි මගේ භාවනාව වැරද්දක්ද කියලා මට හිතෙනවා ස්වාමීනි. නෑ ඒ කියන්නේ අපි ඔතනට හිත හුරුුණාට පස්සේ ආයි මේ ඔක්කොම අවශ්‍ය නෑ. හිත ටක් ගාලා මේ ඊට එතනටම යනවා. මොකද එයා දැන් හඳුනා ගන්නවා මෙතන තියෙන සුවය. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතන්න මුලදී ආනාපාන සතිය කරන්න ගියාම අපි පුදුම වදයක් වෙන්නනේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය හිත පවත්වන්න. මොකද එයාට ඒක පුරුදු නැහැ. එයාට මෙතන ප්‍රීතියක් නෑ. එයාට තියෙන එළිය ගිහිල්ලා තමයි එයා ප්‍රීතියක් හොයන්නේ. නමුත් කාලයක් යනකොට එයා තේරුම් ගන්නවා මේ එළිය යනවා කියන එක එළිය ගිහිල්ලා අරමුණු වල ඉන්නවා කියන එක මහාම වදයක්. පුදුම පීඩාවක්, පෙලීමක්. ඊට වඩා හොඳයි මේ හුස්ම රැල්ල තුල බොහොම ශාන්ත විඳීම. කියලා මේක තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ අපි ආයේ උවමනාවෙන් ගේන්න දෙයක් නැහැ. හිත විසින්ම එනවා. දැන් මෙයා එයා මෙතන තියෙන සෝය හඳුනගෙන. ඒ වගේම තමයි ඔතනත්. ඔතනත් දැන් හිත පුරුදු වෙනවා මෙතන තියෙනවා මොකක්වත් නැති. එහෙම නැත්නම් මොකකවත් පැටලිච්ච නැති මොකකවත් හැකිලිච්ච නැති සම්පූර්ණ නිදහස් භාවයක් මෙතන තියෙනවා. එතන තියෙන සෝය දැන් එළිය ගිහිලා අරමුණක් ග්‍රහණය කරනවා උපාදාන කරගෙන ඉන්න අවස්ථාවේදී නැහැ යාට. ඉතින් යා ඉබේටම මෙතෙන්ට තමයි එන්නේ. ස්වාමීන් වහන්සේ සක්මනේදීත් මට ඒ විදිහට වෙනවා. ඒ කියන්නේ ප්‍රය භාගයක් යනකොට මේ කියන්නේ ගොඩ සද්ද ඇහෙනවා හොඳට දැනනවනේ මට බලන්න ඕනේ අර පර්යංකේදීත් වටේ සද්ද ඇහෙනවා මට බලන්න ඕනේ මේක සුවයි වගේම අර සක්මනේදීත් මං ඔහේ යමන් නෙවෙයි නිකන් යැවෙනවා එතෙන්දී අර නිකන් මට නිකන් අර ඒක නිකන් මේ වේගෙ වැඩි කරන්න අඩු කරන්න බලන්න දෙයක්වත් නැහැ නිකන් අර ඔට්ටෝ දැම්මම ඔහේ නිකන් මම මම නෙවෙයි මං යනවා උනාට මට සනීපයි සැහැල්ලුයි අර හරි ඒ ටික එහෙම දැනෙනවා හරි මේ පර්යංකේදී මට හැම වෙලෙම හිතෙන්නේ මේ මම මේ එකපාරට මේ යන්නේ අර අර අර වහන්සේ කිව්ව අර හිමින් හිමින් බලන්න සිතවිලි එනවද කියන එක මම උත්සාහ කරාම මුලින්ම අර දෙකක් තුනක් එනවා ඒව මතකත් හිටින්නේ අර කලින් පර්යංක දෙකකදී ගැටුණා ඒත් ඊට පස්සේ මේ සක්මනත් එක්කම ඒක ආය අත්ෙන්ටම යනවා කියලා මට දැනෙනවා. කොහොමද ඉතින් සක්මනෙන් සක්මනක් කරලා එතන ඉඳලා ඇවිල්ලා වාඩි වුණාම ආයෙත් විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. කියන්නේ සක්මනේදී ඉන්නෙත් එතනමයි. අය වාඩි වුණාම ඉන්නෙත් එතනම තමයි ඉතින්. කියන්නේ ඉරියව්ව වෙනස් වුණා කියලා දැන් දැන් හිතත් එක්කන තනිකරම ගනුදෙනු සිද්ධ වෙන්නේ. දැන් අපි ඔන්න ඉස්සෙල්ලා නම් ඔන්න සක්මනේදී ඔන්න වම දකුණ කියලා කරනවා. සම්පූර්ණ එකක්. වාඩි වෙලා ආනාපාන සතිය කරනවා. දැන් සම්පූර්ණ වැඩ දෙකක් නේ යන්නේ. දැන් මෙතෙන්දී එහෙම දෙකක් නැහැ. සක්මනේදී වෙන්නේත් අපි බොහොම හිතත් එක්ක නිස්කලංකව නිදහසේ ඉන්නවා. වාඩි වෙලා ඉලත් ඒ දෙමයි කරන්නේ. තනිකර අරකේම මේ අරකම කන්ටිනියුේෂන් එකක් තමයි තියෙන්නේ මෙතන. අර ඒ අරමුණක් නැති වෙලාවේ ස්වාමින් වහන්සේ අර නිකන් වේදනාව පොඩි පොඩි වේදනාවලුත් තියෙනවා. ඒවත් ඔහේ තියෙනවා. මේ අර හිලීම් වගේ ගතිත් තියෙනවා. ඒ කියන්නේ මම අද පරයන්කේදී බැලුවා මේ මොකක් හරි මෙහෙම උස් පහත් වෙනවා මට නිකන් දැනෙනවා. හැබැයි ඒක නාස්තග නෙවෙයි මුළු ඇඟේම කොහේ හරි තැනක ඒකත් ඔහේ යනවා අර අරමුණක් නැති ස්වභාවයක් තියෙනවා අතෙන්ට හිත යන්නේ පැය භාගේ විතර එහෙම يعني අද නම් අන්තිමේදී ප්‍රීතිමත් ස්වභාවිකුත් නෑ මං ඉන්නවා ඔහේ එහෙම තිබ්බා ඊට පස්සේ තමයි අර චලනය ඇවිල්ලා ඊට පස්සේ අර අරමුණක් එතෙන්ට ඊට පස්සේ හිත ඇවිලා ඒ පරයන්කේ ඉවර වෙන්නේ එහෙමයි. හොඳයි. වැරදක් නැහැ. ඒ කියන්නේ කොහොමත් ඔය සමාධිය ඒ කියන්නේ අපිව එක්කගෙන යන්නේ මේ උපේක්ෂාව දක්වා. දැන් ඕකේ ඇතැම්ම අවස්ථාවලදී නිකන් සම්පූර්ණ ප්‍රීතිය කියනකට වඩා සම්පූර්ණ සෑහීමකටපත් වීම කියන්නේ. අපි අර සුඛ වේදනාව කියන්නේ සුඛ වේදනාව නෙමෙයි. ඒකට කියන්නේ සන්තුට්ඨිය කියලා කියන්නේ. දැන් මේ දේවල් ගැන සෑහීමකටපත් වෙලා. මොකක්වත් අලුත් ප්‍රාර්ථනාවක් නැහැ. දැන් මේ ඉන්න தත්වය තුළම සම්පූර්ණ සෑහීමකටපත් වීමක්. දැන් අපේ හිතේ තණ්හාවක් පහළ වෙන්නේ අපි අපිට මේ තියෙන தත්වය ප්‍රමාණවත් නැති වුනහමනේ. දැන් ඔන්න මට සල්ලි ඕනේ. නැත්තම් කන්න බොන්න ඕනේ. මොනවා මොන හරි යාන වාහන ඕනේ. මොනවා හරි ඉතින් බලන්න ඕනේ. මේ ඔක්කොම පෙන්눔 කරන්නේ මේ වර්තමාන මොහොත තෘප්තිමත් මදි. නමුත් වර්තමාන මොහොත 100%ක් තෘප්තිමත් නම් හිතට ආයෙ එළියට යන්නවම නවන්නේ නැහැ. ආයි මොකටද එළියට ගිහිල්ලා. අන්නේ වගේ ස්වභාවයක් තමයි අපි ওই වගේ තත්ත්වෙක තියෙන්නේ. ඉතින් ওই තත්ත්වය ওই තත්ත්වය හොඳට බහුලීකృత වෙන්න වෙන්න ආයි එළියෙන් මුකුත් ඉල්ලන්න දෙයක් නැහැ. ඇතුළතම තෘප්තිමත්. ඒකයි අපනිහිත කියලා කියන්නෙම ඇතුළත තෘප්තිමත් භාවය. desireless කියලා තමයි පරිවර්තනය කරන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මොකක්වත් ආසාවක් නැහැ. ආසාවක් කරන්න දෙයක් නැහැ. දැන් අපි හිතමු ත්‍රිලක්ෂණේ බල බලා ඉඳදී යාට තේරෙනවා නම් මේ එළියේ තියෙන හැම දේවල්ම ඇතිවීම නැතිවීම ස්වභාවයක් මෙතන තියෙන්නේ මෙතන තියෙන නිරන්තර පෙළීමක් මෙතන කොහොමද සැපයක් බලාපොරොත්තු වෙන්නේ කියලා යාට වැටහිලා එයා හිතනවා මේවා බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ මේ ඊට වඩා හොඳ මේ තියෙන ස්වභාවය එහෙම්ම ඉන්න කියලා අන්නේ තෘප්තිමත් භාවය හරහා තමයි අර වගේ තත්වයකට යන්නේ දැන් ඒ හින්දා අපිත් ඔය අපි තමු සිතුවිලි දිහා බල බලා හිටියා. ඒකත් ඔන්න දුර වෙලා ගියා. ඒ හුදු දැනුවත් භාවය තුල ඉන්නවා. ඒ දැනුවත් භාවයේ හොඳට කියන්නේ කිඳා බහින්න කිඳා බහින්න තමයි සමහරවට අර මේ අධ්‍යය ගන්න පුළුවන් වෙන්නේ සෑහෙන නිශ්චලතාවයක්. හිටියට වඩා නිශ්චලතාවයක්. ඒකට යන්න පුළුවන් ඉතින්. නැත්නම් වෙලාවට ඒ හොඳට ගැඹුරට ගියා වගේ දැනෙන්න පුළුවන්. නැත්නම් වෙලාවට හාත්පස පැතිරිලා වගේ දැනෙන්න පුළුවන්. ඔය ඔක්කොම ඉතින් එක එක පැති. ඒ නිසා වෙන්න ඉඩ හරින්න. ගෙදදි ස්වාමින් වහන්සේ ඔහොමම නිකම් يعني සාමාන්‍ය කරගෙන යන විදිහට කරගෙන යන්න ඔව් දැන් හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ දැන් ඒ කියන්නේ දැන් අපි දැන් සමහර වෙලාවට මේක යනකොට හිත සමාධිමත් වේවි එහෙනම් දැන් අපි තාම පුරුදු කරන අවස්ථාව නිසා සමාධි වෙන්න ඉඩ දෙන්න ප්‍රශ්නයක් නැහැ හරි 10ක් 15ක් 20ක් පැයක් උනත් හිටියට කමක් නැහැ හැබැයි ඒකේ සීමාවක් තියාගන්න මොකද ඒක දැන් ඔය හැදෙන විපස්සනා සමාධි හරහා අපේ අපේ හිතේ නිකන් අරමුණු හිඳ ගන්න නැති ගතියක් හැදෙනවා. ඊට පස්සේ හැබැයි මේ මේ මේක පොඩ්ඩක් අනිත් පැත්තට හරව ගන්න වෙනවා කොහොමද මේ ආයෙත් හිත අල්ලන්නේ මේ දේවල්. කියන්නේ අපි සමාධියකට අහු වෙලා සමාධියක් හරහාම මේ හිත මෙල්ල කරලා හරියන්නේ නැහැ. මේකේ ප්‍රඥාව පැත්තක් වැඩෙන්නත් ඕනේ. හැබැයි අපි මේ සමාධිය හඳුනා ගන්නත් ඕනේ. ඊට පස්සේ අපිට කරන්න වෙන්නේ ඔන්න පොඩ්ඩක් යනවා. හැබැයි අර වගේ ගැඹුරක නෙමෙයි ඉන්නේ. බොහොම නිකන් සරලව ඉන්නවා හිතට කැමති තැනක යන්න දීලා. දැන් ඒතර තියෙන සමහිතක් තියෙන්නේ. අරමුණු ගැනත් සමහිතක්, සමාධිය ගැනත් සමහිතක්. ඒක එකක්වත් දැන් අපි දැන් පුරුදු වෙන වෙලාවදී මේකටනේ මුල් තැන දෙන්නේ. නමුත් පස්සේ මේක අල්ලගත්තට පස්සේ දැන් මේකත් එකයි, ඒකත් එකයි. සිතුවිලිත් එකයි, අයි මේකත් එකයි. ඊට පස්සේ තින් සිතුවිලිත් එනවා. සිතුවිලි ආවම යන්න අතරනවා. උපාදාන කරනවා හිත පරණ පුරුදු විදිහට තේරුම් අරගන්නවා ප්‍රඥාවෙන් අතහැරලා දානවා. ආයෙත් ඔන්න මාන්නෙකට යනවා අන්න මාන්නේ කියලා තේරුම් ගන්න අතහැරලා දානවා. ආයෙත් අපි ඔන්න ඊර්ෂ්‍යාවකට යනවා ඔන්න ඒක කියලා දැනගන්න අතහැරලා දානවා. තව මොකක් හරි නිකන් අරමුණක් අරගෙන පැටලෙනවා අන්න පැටලලා කියලා තේරුම් ගන්න අතල්ලා දානවා. ඒක නැවත නැවත يعني අපි නිකන් අර මෙහෙට හිත යනවා ආයෙ ගෙනල්ලා මැද්දට තියාගන්නවා. ආයෙ මෙහෙට හිත යනවා ආයෙ ගෙනල්ලා මැද්දට තියාගන්නවා. ඔන්න වගේ දෙයක් තමයි අතරම වෙන්නේ. අපි ඉන්නේ හැමතිස්සෙම මැද්දේ වගේ. يعني අපේ අවධානය නිකන් මැද්දේ වගේ තියෙනවා. හැමතිස්සෙම හිත හිත පරණ පුරුද්දට කොහෙට හරි ගියාම ඒක තේරුම් මේ සතියෙන් පෙන්ලා දෙනවා. පෙන්ලා දුන්නාට පස්සේ අපි ප්‍රඥාව හරහා ඕක අතහැරලා දානවා. අතහැරලා දාලා මෙතන තමයි ආයෙ එන්නේ. තව ස්වාමීන් වහන්සේ මට මන් දන්න තර මට සුතමේ නානේ එහෙම ගොඩක් නැහැ ආනාපාන සූත්‍රයත් මේ සැරේමයි මං ඇහුවේ. එතකොට ඒකට මම බනහලා එහෙම දිනු කරගන්න ඕනිද? එහෙම හෙකුත් එහෙම කරන්න ඕනිද? එහෙම නොදැන ගියොත් මොකවත්ම දන්නේ වගේ තියනවද? එහෙම අහපු ප්‍රශ්නේ අයහන් කරා. මට ගොඩක් මේ දැනුම නැහැ කියන්නේ මම සමහර ඒවා කොහන්සේ කියපුවත් ඒ කියන්නේ සමහර දැන් ඔය බලන්නම් අර දේවල් කියනකොට මුලින්ම අර තේරුන්නේ පස්සේ තමයි හිතනවා ඉන්නේ මේ ඇතිවීම නැතිවීම නැති බය කියන්නේ එහෙම කියලා මේ ඉතින් මට හිතුවේ මේ එහෙම එහෙම ගන්න ඒ දැනුමත් එකතු කරගන්න ඕනි මම ටිකක් අහන්න කමක් නැහැ දැන් ටික ටික ප්‍රශ්න පැත්තට යන්නේ ඉතින් මම ටිකක් අහන්න ඒකේ වැරදක් නැහැ. ඒ කියන්නේ ඒ හරහා හොඳට තින් අර මේ ගමන තව මේ විශ්වාසයෙන් යුක්තව යන්න පුළුවන් හැකියාව වැඩෙන්නේ. ඒක විශ්වාසය ඇති කරගෙන කියන්නේ හැබැයි ඉතින් ඔතන අදහස් වෙන්නේ විතර කර කර ඉන්න කියලා. හිත පුළුවන් දැන් මේකත් පුරුදු කරන කාලෙකින්ද හිත පුළුවන් තරම් වෙන විශේෂයෙන් හිත යොදලා කල්පනා කරලා වැඩක් කරන්න නැති වෙලාවට පුළුවන් තරම් හිත නිස්කලංකවම තියන්න. ප්‍රපංච වලින් ඒ කියන්නේ හිතේ ඇතුලේ කතාව පුළුවන් තරම් සමනය කරලා හිත පුළුවන් තරම් නිදහසේ නැත්නම්පත් කරලා නිකන් නිවලම තියන. ඒ තරමට වටින. නැත්නම් ඔකට ආයි ප්‍රපංච ටිකක් දාලා කල්පනා කර කර තරක කර කර ඉන්න ගත්තොත් අතෙන්ට ආයි යවා ගන්නවා. හොඳයි. සමාධියකදී එන්න යන්න පුළුවන්. ඔව් එන්න යන්න පුළුවන් කියන්නේ ඒක එහෙම්ම කියන්න බෑ. යම් හොඳට කෙනෙක් සමාධිමත් වෙලා ඉන්න අවස්ථාවකදී එතෙන්දී අපිට මොලෙන් නිමිති නැහැ කියලා එතෙන්ද සිදුවෙලි තියෙන බෑ. ආ. දැන් අදහස් වෙන්නේ හැබැයි ඒකමයි අපි පාත් ගන්න ඕනේ. සමාධියට යන්න ඕන ලාවට ඉතින් සමාධියට යාවි. පොඩි සෝයක් ලබා ගන්න පුළුවන්. නමුත් ඉතින් ඒ සෝය තුළ හිතිය පමණින් සියල්ල ඉතින් සම්පූර්ණ වෙන්නේ නැහැ. සමහර වෙලාවට යන්න පුළුවන්. පුළුවන් පුළුවන්. ඒ කියන්නේ ඒක අපි දැන් ගැඹුරු සමාධියකින් ඉඳන් සිදුවෙන්නේ නැහැ. නමුත් ඒක පොඩ පොඩ අපි අතහැරලා දාලා මේකට සමහිත පවත්තලා වීර්ය අඩු කරගෙන උඩට උඩට එනකොට ඔන්න සිතිවිලි එන්න ගන්නවා. ඒකට අනිවාර්යෙන් ඉඩ දෙන්න ඕනේ. ඒත් අපි සමහිත පවත්තන්න ඕනේ. ඒත් අපි මේකෙමයි ඉන්න ඕනේ කියලා හැමදාම ඔක ගම් බං කරෙක්ටර්ලා හිටියයි කියලා ඉදිරි දිනන්න හම් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම උඩට ඇවිල්ලා ඉස්සරහට එන්න දෙන්න ඕනේ. එන්න දෙදී තමයි මොකද අපි දැන් මේ තැන හඳුනාගත්තා. ඒක තමයි භාවිතා කරමේ ඒක තමයි නිකන් අර රෙෆරන්ස් එක අරගෙන ඒකත් එතන. මොකද අපි දැන් හිතේ පවිත්‍රතාවය හඳුනගන්න එපයි මුලින්ම මේ මෙන්න මේකයි පිරිසුදු තැන කියලා කියන්නේ කියලා පොඩි වැටහීමක් ඇති කරගන්න. ඉතින් අන්න ඒක තමයි මේ කරන්නේ. සමාධියක් පුරුදු කරනවා මේ වගේ හැකියාවක් තියෙනවා ඉන්න පුළුවන් තමක් තියෙනවා අරමුණක් ඇත්තෙත් නැහැ ගැටලුවක් නැහැ සංඥා නැහැ හරිම මේ සාමකාමී අන්නේ ස්වභාවය කෙලෙසුන්ගෙන් තොරයි ඒකත් ඉතින් පුරුදු කරනවා ටිකක් ඊට පස්සේ අන්න හිතට තේරෙනවා මෙහෙම තත්ත්වයක් තියෙනවා දැන් ඒක මේ පොතෙන් පතෙන් බැලුවා කියලා තේරෙන්නේ නැහැ නේද? පොතෙන් පතෙන් බැලීම නිකන් හුදු තර්ක ඥානයක් පමණයි. නමුත් ඒක දැන් හිතට පුරුදු කරලා දෙන්න ඕනේ. මෙන්න මේ තැන ඉන්න කියන තැන හුරු කරලා දෙන්න. එතකොට තමයි යන්නේ ආ ඒ තැන අගේ කරන්න ගන්නෙ. නැත්නම් හරිම ඒකාකාරීව. දැන් අනිත් එක මේ වෙන්න පුළුවන් තව එකක් තමයි. ඔක ඉන්නකොට වෙන්න යනවා. තව එකක් ඔක ඉන්නකොට හරිම ඒකාකාරයි. මේ ලක්කත් හොල්ලන්නේ දෙන්න. ඇයි මටන් එනවා. ඔක්කොම පහ කරා යනවා. පහ කරා යන්න යන්න යන්න ඉතින් ඔක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඊපස්සේ ඉතින් ඔන්න සිතුවිලි එනවා. සිතුවිලි එද්දී අර කිව්වා වගේ ඇයි මේ සිතුවිල්ලක් ආවේ කියලා ප්‍රඥා පැත්තෙන් පොඩ්ඩක් බලන්න පුළුවන්. කියන්නේ හේතුව හොයන්න පුළුවන්. ආ මේක තණ්හාව නිසායි. ආ මේක මාන නිසායි. ආ මේක දික්කයන් නිසායි. මේක නම් මම කලාගෙන ඒ වගේ පොඩි පොඩි කියන්නේ මේකේ හරියටම තිත්තටම මේ හේතුව අල්ලන්න අත්‍යවශ්‍ය නැහැ. කන්දාල වශයෙන් වැටෙන හේතුවක් අර තේරුම් ගත්තා. අතවල අතවල දාලා එන තැනට නැදී. සමාධියකදී බැරිද? සමත සමාධියකදී හොඳට සමාධිමත් වෙලා ඉන්න වෙලාවකදී හිතේ වෙන්න බෑ. ඒ උදාහරණයක් වශයෙන් අපි තුමු සමත සමාධියක් වශයෙන් උන්නට මධ්‍යහනෙ කියන. අපිට ඕන මාකර ආනාපාන සතිය හරහා මාකර ක්‍රමයක් කරහා කෙනෙක් ඔන්නට මධ්‍යහනට ගියා කියලා. එතෙන්ද ඉතින් ඒ අරමුණට හිත නැවත නැවත නංවනවා කියන එකේදී මේ කතා කරන්නේ ඔය සාමාන්‍යයෙන් හිතේ එන කියවන ගතියක් නෙමෙයි විතක්ක ਵਿਚාර කියන. දැන් මේ දැන් දැන් මේක දිහා බලාගෙනයි සමාධිමත් උනේ. මෙන්න මේ අරමුණට හිත නැංවීම තමයි විතක්කේ කියන්නේ. අර හිත නිකන් ආයෙකට යනවා වගේ වුණා ආයෙත් දැන් මම අරමුණට ගන්නවා. ආයෙ ඒක තුලම ඉන්නවා. ආයෙ කොට එළියට යනවා වගේ වුණා ආයෙ මෙතනට ගිනවා. මේ අරමුණ. මේ අරමුණ නැංවීම විතක්කේ. අරමුණ තුලවන්න නිකන් අත ගාගෙන වගේ මේකත් එක්ක නිකන් ඉන්න ගතිය ਵਿਚාරය. අන්නේ විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතියක් එක්ක තක්ක විචාර ප්‍රීති සුඛ සෑහීමට පත්වීමක් එක්ක ඒකාග්‍ර වෙන්න මේ අරමුණේ. අන්න අපේ ප්‍රථම ධානයක් කියලා කියනවා. එදින්ද සිතුවිලි කියන්නේ ඉතින් සිතුවිලි කියන්නේ එහෙම නෙමෙයි එතන ගියවනනේ. දෙහි යනවා මෙහි යනවා අතීතය අසුරු කරනවා අනාගතය අසුරු කරනවා. ඒ නිසා අපි යම්ස කෙනෙක් ධානාගතව ඉන්නවා නම් එයා ඒක ගැන කියන්නේ මොකක් හරි ආ දැන් මේ පළවෙනි ධානෙත් දන්නෙත් නෑ දෙවෙනි ධානෙත් දන්නෙත් නෑ ඉතින් ඒ දහන එක නෑ එතකොට. <laughs> ඒ දැක්කේ. ඒක පුරුදු කරන්නේ අනිවාර්යෙන් එතනට ගියා නම් ඒක බහුරීකృత වෙන්න හරින්නේ නැහැ පුළුවන්ද ඒ මට හිතන්නේ يعني අපි එකපාරට මෙතන සමාධියක් සමාධියක් කියන එකක නිකන් මුල් ප්‍රභවය වගේ තියලා තමයි ගන්න වෙන්නේ. දැන් අපි සාමාන්‍ය සමාධියක් කියලා කිව්වහම හොඳට අපේ කිසිම වීරයකින් තොරව හිත විසින්ම හොඳට එක දිගට ඉන්න ගතියක් තියෙන්න ඕනේනේ සමාධිමක් සමාධියක් කියලා කිව්වහම ඒ ගතිය තාම ඉතින් ඒ ඒ ගතියට යන්න තියෙන පාර තමයි හම්බෙලා තියෙන්නේ. විපස්සනා සමාධියට යන්න පුළුවන් පාර. මේක බහුලීකృత වෙන්න දැන් හිතන්න අපි විනාඩියක් ඔය අනිසිත භාවය තුළ හිටියා කියලා සමාධියක හිටියා කියලා කියන්න තරම් වටින්නේ නැහැනේ. නමුත් අපි අපි කියනවා මම පැය භාගයක් මේ தත්වයේ තුළ හිටියා. අන්න සමාධියක් කියලා කියන්න පුළුවන්. මොකද ආයි දැන් කියන්නේ සිතුවිලි ලොකුවට ආවෙත් නෑ. මොකක්වත් කරදරයක් නෑ. මේ தත්ත්වය තුලම නිකන් පැය බායක බොහොම සංසිඳිලා. මොකක්වත් කරදරයක් නෑ. හරිම නිස්කලංකයි, හරිම සාමකාමී, හරිම තෘප්තිමත්. තෘප්තිමත් කියන්නේ මේ ඇතුළත තෘප්තිමත්. අන්න මේ தත්ත්වයක් තුළ හිටියානම් අන්න සමාධිමත් වෙලා කියලා කියන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මේ தත්ත්වය විනාඩියක් කියන එකෙන් පටන් ගන්නෙ. හැබැයි ඔන්න විනාඩි දෙකක් කරන්නේ කොහොමද? තුනක් කරන්නේ කොහොමද? පහක්, 10ක්, 15ක්, 20ක් ඉතින් ඒක ඒක බහුලීකృత වීම හරහා තමයි යන්න සමාධියක් කියලා කියන්න වෙන්නේ. සනස එතකොට දැන් ඔය ඔය අනිසිතෝ විහෙතිය තත් ඉන්නකොට මේ එළියේ තියෙන සද්ද ඇහෙනවා ඒ වගේවත් ඒ ඔක්කොම පුළුවන් පුළුවන් පුළුවන්. පුළුවන්. ඒකයි කියන්නේ එළියේ තියෙන සද්ද ඇහුනට හිත ඒකට යන්නේ නැති සද්දයක් නේ තත්ත්වයක් තමයි මේ කියන්නේ. එයා ඉන්නවා. හැබැයි අරවට දැන් ඌපනාවක් නැහැ. හැබැයි ඉතින් මෙතනින් අදහස් වෙන්නේ හැමදාම ඉතින් දැන් ඔය මේ ගැඹුරුම සමාධියකින් ඔය විස්තර කරනවා මොකද්ද මේ සංඥා වේදිත නිරෝධය එහෙම කියලා ඉතින් විස්තර කරනවා. එතෙන්දී නම් කෙලින්ම ඉතින් ඩී ෆ්‍රීසර් එකේ දැම්මා වගේ තමයි. එහෙම තමයි කියන්නේ. එවන අදත් ලොකු සාහනාංශයේ මේ මේ මූලපරියාය සූත්‍රයේ මේ පැත්ත කැලලක් තමයි අද විස්තර කරේ. ඒකත් කිව්වේ ඔය වගේ වචනයක් තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා අපිට يعني සමාධි වල එක එක පැති තියෙනවා. සාමාන්‍යයෙන් මේ හොඳම ගැඹුරුම සමාධියකදී සමහරවට සද්ද ආහාරමේ ඇහෙන්නේ නැතුවත් ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ඔය මුගලන් මහරහතන් වහන්සේ අත්දකපු අවස්ථාවක් විස්තර කරනවා. උන්වහන්සේ හතරවෙනි ධ්‍යානයේ හරි ඔන්නෝම ඉඳලා එතකොට ඇහෙනවයි කියනවා මේ මේ මේ කුංචනාද. ඉතින් එතකොට දැන් ඕක ගැන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මොකද මේ කුංචනාද ඇහුනේ මේ මේ මහරහතන් වහන්සේ කෙනෙක් ඉද්දි ඉද්දිමතුන් අතර අග්‍රයි. ඉතින් මෙතන ඉතින් මේ ධ්‍යාන ඉතින් ඒ කියන්නේ හරි නැහැනේ පර්ෆෙක්ට් නැහැනේ. දැන් <laughs> බුදුරජාණන් වහන්සේට නෝක් අඩුව යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ එතෙන්දි මේ මුගලන් මහරතන් වහන්සේට විශේෂ හැකියාවක් තියෙනවලු. ධානය ඉන්නත් පුළුවන්, ටග්ගාල එළියට ගිහිලා අරකට අහලා මෙතෙන්ට එන්නත් පුළුවන් ෂණිකව. ඒක උන්වහන්සේට විතරක් තියෙන හැකියාවක්ලු. ඒ කියන්නේ උන්වහන්සේ බුදුරජාන් වහන්සේ තමයි මේ එච්චර මේ එකක් තියලා තියෙන්නේ. අනිත් අය නම් ඉතින් සමාධියට ගියා නම් ඉතින් ඒක තුල නිකන් හිර වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අර ඕවා තමයි ඉතින් වසී කරනවා කියලා අවුරුදු ගණන් ජීවිතාන්තය දක්වා හින්දි යෝගින් එහෙම ඕවා තමයි කරන්නේ. කොහොමද අවශ්‍ය වෙලාවට මේකට යන්නේ? කොහොමද අවශ්‍ය තරම් මේකේ ඉන්නේ? කොහොමද අවශ්‍ය ඒ තමන් අදිෂ්ඨාන කරලා අපි තුන් අඩි 10යි මං ඉන්නේ කියලා ඔන්න අදිෂ්ඨාන කරනවා. ටක් ගාලා එතනට යනවා. විනාඩි 10න් ටක් ගාලා ඉඩට එනවා. ඉතින් මේවා කරනවා කියන එක ලේසි නෑ ඉතින්. <laughs> වසීතා කියලා පහක් පෙන්නනවා. ආවජන වසී සම්පජ්ජන වසී උත්ථාන වසී ඔහොම කියලා. ඉතින් ඕවා ඉතින් ලොකු වැඩ. <laughs> සයිනස් ඒකටම අදාළ ප්‍රශ්නයක් මේ ඔය අනිශ්චිත අවස්ථාවේදී මේ අපි ගොඩක් අයට මම හිතන්නේ අත්දැකීමක් තියෙන ස්වාමීන් වහන්සේ භාවනාවේදී ඔය සමහරලාට අපේ ඔය බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඇහෙනවා ඇහෙනවා තමන්ගේ ඒ කියන්නේ මොකක් හරි සින්දුවක් හරි ඒ වගේ කලිනුත් ඔය ලොකු ස්වාමීන් වහන්සේත් කියලා තිනවා ඒකට මොන හරි හොයාගත්තොත් උන්වහන්සේටත් කියන්න කියලා දැන් කායන වසන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක්ද? එහෙමයි. ඒ කියන්නේ මේ දැන් උනාසය කියලා තියෙන මොකද්ද මනමේ නාට්‍යම යනවා සමහරලාට කියලා. ඒ කියන්නේ කායනුපසනාවේ සොයනස ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක යද්දිත් අපිට හුස්ම බලන්න පුළුවන් හුස්ම ගෙවිලා යනවා. ඒ වගේ එකකින් බාධාවක් නැහැ. හැබැයි දැන් ඔය චිත්තානුපස්සනාව අපි ඉතින් දැන් ළඟදී පටන් ගත්තේ මේ එතකොට මේ ඔය විදිහට සිතුවිලි දෙකක් අතර ગેප් එකක් හොයාගෙන අමාරුවෙන් ඔය චිත්තානුපස්සනාව කරනකොට ඔය වගේ බෑග්ග්‍රවුන්ඩ් බීට් යන්න එක ප්‍රශ්නයක් වෙයිද බෑග්ග්‍රවුන්ඩ් බීට් කියන්නේ තමන් හදන බීට් එකක්ද නැත්නම් තමන් යන පුරුදු ඒවා තියෙන ස්වාමීන් <laughs> වෙන එලියෙන් එන එකක්ද නෑ නෑ එලියෙන් එනව නෙමෙයි තමන්ගේ ඇතුලේ සමහරලාට යන්නේ නිකන් ඔය මේ මන මරණ සින්දු කෑලි යන්නේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ නැද්ද එහෙම <laughs> අපිට යන ඔය ස්ටාර් වෝස් එකේ ඒක ඇදිනම් මනමේ අයින් කරන්න නම් මහාන වෙනකොට <laughs> <laughs> ලොකු <laughs> ඒක ඇත්තරම අපි පිරිසුදු පිරිසුදු භාවයකට යන්න යන්න ඒ කියන්නේ අපිට මේක තියෙන මේ ඩිස්ටර්බන්ස් අඩු වෙන්න ඕනේ. අපි දැන් හිතන්න දැන් අපි දැන් ඒකයි අපි මුලින් කිව්වේ. අපි දැන් මෙතන දැන් අපි මුලින් හදාගන්නේ අපි දැන් විනාඩියයි. ඒ විනාඩිය විතරයි නිකන් අපි ගාව පොඩ්ඩක් තියෙනවා. අපි දුන්නා දැන් විනාඩි 5ක් වෙනවා. 10ක් තියෙනවා. විනාඩි පැය කාලක් තියෙනවා කියලා හිතන්න. දැන් මේ පැය කාලය හැබැයි දැන් මේ පොඩි පොඩි මේ ඒරියා එකක්. එච්චරයි මේ තිබුණේ. හැබැයි එළිය ඇහෙන පොඩි පොඩි ශබ්ද තියෙනවා. ඇතුලේ පොඩි සිතුවිලි ටිකක් වැඩ කරනවා. හැබැයි ලොකු ගැටලුවක් නැහැ. ඉතින් ඕක තව පිරිසුදු වෙනවා. පිරිසුදු වීම තමයි වෙන්නේ තියෙන්නේ. ඉතින් පිරිසුදු වෙනවා කියන්නේ දැන් හිත මේ තියෙන ඉන්ට්‍රෙස්ට් එක අඩු වෙලා, මේවට තියෙන වමනාව අඩු වෙලා තව තව තව තව ඈත්වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒවා තිබුණට හිත ඒවත් එක්ක පැටලෙන්නේ නැති ගතිය තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා හැබැයි නමුත් මේ අනිසිත භාවයක් හිත ඇසුරු කරද්දී හිත ඇතුලේ මොකක් හරි අපි දු නිකන් විසිල් පාරක් වගේ යනවා නම් ඒ කියන්නේ ඉතින් වෙන්න බෑ. ඒ කියන්නේ එතන එතන බෑනේ. අපි වෙන වෙන ආසාවක් නෙතන යන්නේ. දැන් මොකක් හරි අසුරු කරනවනේ එතන. අපි තුන් හිතේ පොඩි දැන් අපි සාමාන්‍යයෙන් බුරුදලා තිනවන පොඩි සින්දුවක් කියාගෙන ඉන්න. එහෙම තිනවනේ. එහෙම සින්දුවක් කියාගෙන මෙතන ඉන්න බෑ. ඒක තමයි දැනගන්න. ඒක තමයි සවිනස් දැනගන්න <laughs> අවශ්‍ය කරන්නේ. කානුපසනාවක එහෙම බාධාවක් නැහැ. සින්දුවක් කියන්න පුළුවන්. කියගෙන ඉන්න පුළුවන් <laughs> ප්‍රශ්නයක් නැහැ. <laughs> හැබැයි ඒකත් ඉතින් පිරිසුදු නෑ කියන්නේ. දැන් කායන පසනාව හිතන්න දැන් වම දකුණ වශයෙන් හොඳට අපි 100%ක් ඒ අරමුණේ ඉන්නවා නම් එතන කියන්නේ අපිට හිතේ පොඩි මොනමනා හරි කියෝ කියෝ කියෝ කියෝ මෙතන ඉන්නවා කියන එක පිරිසුදු මදි. අපි මේකේ අපේ අවධානය මේ කැඩලානේ තියෙන්නේ. එකක් අවධානයක් මේකට යනවා. අවධානයෙන් 100ට යම් ප්‍රතිශතයක් විතරයි මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපි 100%ක් මෙතන ඉන්නවා කියන්නේ සම්පූර්ණ අවධානයක් මෙතන තියෙන. එතන ඉතින් එකwidehatකින් බලවම පූර්ණ නිශ්ශබ්දතාවයක් හිතේ තියෙන්න ඕනේ. ඇතුලේ කතාව සමනය වෙලා තියෙන්න ඕනේ. ඇතුලේ කතාව 100%ක් සමනය වෙච්ච ලාවක තමයි ඔන්න මේ අරමුණේ කායනුපසන අරමුණේ හිත සමාධිමත් වෙලා තියෙන්නේ. ශනික සමාධියක් හැබැයි මේ මොහොතක් මොහොතක් පාසා හැදෙන සමාධිය. හැබැයි 100%ක් ඒකත් එක්ක. ඉතින් ඒ ඒ කියන්නේ අපිට එකපාරට ඉතින් එතෙන්ට එන්න බැරි වෙයි. හැබැයි ටික ටික අපේ අවධානය පොඩ පොඩ පොඩ පොඩ පොඩ පොඩ එතෙන්ට මාරු වෙද්දී හිත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වේවි. ඕක මේ ඇත්තටම මේ චිත්තානුපස්සනාවේදී ඊට වැඩිය සෙන්සිටිව් කියලා තමයි අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් අපි හිත දිහාමනේ බලන් ඉන්නේ. දැන් අපි අතන ඉඳන් කය දිහා බලන් ඉන්නේ. හිතේ පොඩි කතාවක් යන්න අවස්ථාවක් තියෙනවා. නමුත් දැන් මෙතෙන්ද හිත හිතටමයි අපේ අවධානය තියෙන්නේ. එතකොට පොඩි හරි දැන් සිතුවිල්ලක් ආව. දැන් උදාහරණයක් වශයෙන් බුදුහාඳුනෝ කියනවානේ චිත්තානුපස්සනාවේදී ඔන්න සරාගං චිත්තං සරාගං චිත්තං දිපජානාති. ඒ කියන්නේ පුංචි සිතුවිල්ලක්. දැන් මේ සරාගම් චිත්තම් කියන්නේ මේ ලොකු සරාගයක් නෙමෙයි. අපිට පුංචි කැමැත්තක් ආවා. ඒ කැමැත්ත ආවත් දැනගන්නවා. ඉතින් ඒකෙම වර්ධනය වෙච්ච මට්ටමක්නේ සූක්ෂම මට්ටමක්නේ ධම්මානුපස්සනාවද කතා කරන්නේ. මුලින් තිබුණේ නැහැ කාමච්ඡන්දයක්. ඔන්න මේ කාමච්ඡන්දේ හටගන්න හැටිත් දැක්කා. ඉතින් බලන්න හිතේ කොයිතරම්නම් සංවේදී බවක්, කොයිතරම්නම් පිරිසුදු බවක් තිබිලාද අපි ඒක දැකගන්නේ. නේද? ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන හිත තව තව සංවේදී වෙනවා, තව තව පිරිසුදු වෙනවා. හිතේ තිබිච්ච ඒ නිස්කලංක ගතිය තව තව වැඩි වෙනවා. ඒ නිශ්චලත්වය කඩාගෙන තමයි අර මේ වගේ එකපාරට රැල්ලක් හටගන්නේ. දැන් මේ නිශ්චලත්වය තමයි එකතකින් ඒ අවස්ථාවේ හිතට තිබිච්ච පදනම. ඒ පදනම මත ඔන්න රැල්ලක් ආවා. උඩට අපි දුමු කාමච්ඡන් දැක්කා. හන දැනගත්තා. අතහැරියා. නායි මෙතෙන්ටපත් වුණා. නිස්කලංක වුණා. ආයතන තව රැල්ලක් එනවා. ආයතන සමනය වෙනවා. ඒ වගේ දෙයක් තමයි හිතන්න වෙන්නේ. ඔව්. ආ එහෙම කියන්නත් බෑ. ඒ කියන්නේ යටිහිතෙන් තමයි දැන් අනුසය දෙන්න පුළුවන්. ඒ කියන්නේ එළියෙන් අපි දමු සද්දයක් ඇහුන්නේ නැහැ. මේ යටිහිතෙන් මතු කරලා දෙන්න පුළුවන් මොන හරි දෙයක්. අනුසය එන්න පුළුවන්නේ. අනුසයෙන් ඔන්න මොකක් හරි දෙයක් මතක් කරලා දෙනවා. දැන් අපි දමු දැන් ඇත්ත වශයෙන්ම කියනවා නම් අනුසයක් නැත්තම් ඉන්න පුළුවන්. අනුසය ආශ්‍රව හරහා තමයි ආය ඔන්න මතකයන් එනවා මේ මොන හරි සංඥා එනවා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් අපි තුමු සද්ද ඇහුනෙත් නැහැ රූප පෙනුනෙත් නැහැ මොකක්වත් නැහැ ඒත් හැබැයි ඇතුලින් දේවල් හදලා දෙන්නත් පුළුවන් ඔව් ඒ ඒවට තමයි ඇත්තටම කියන්නේ ඒව තමයි දුරු වෙන්න තියෙන්නේ දැන් අපි අපි තව තව මේක නිස්කලංකල નિરાයාසයෙන් වෙන්න ඉඩ හරිද්දී අන්න අනුසයෙන් තමයි එළියට දාන්නේ ඒව තමයි උඩට එන්නේ හරි හරි. හරි. කියවන පොඩ්ඩක්. වෙන්න ඉඩ හරින්න. ඒවා තේරුම් ගරේ නැත්තලා දාන්න. ඒ කියන්නේ අපි අපි ඇතුලේ නිකන් සුද්ධ වුණ තරමට ඉතින් පිරිසුදුයි. ඇතුලේ ඇතුලේ නැහැනේ එතකොට මොකක්වත්. ඇතුලේ තියෙන يعني ඇතුලේ තියෙන දෙයකින් ඔන්න ආයෙ උලුට්පල දුන්නා නිකන් උඩට ආවා. එහෙම පිරිසුදු කරලා දැම්මා. ආයෙ පොඩ්ඩක් නිස්කලංකව ඉන්න. ආයෙ නිකන් යට ඉඳන් උඩට දැම්මා. ආයෙ පිරිසුදු කරලා දැම්මා. ඒ වගේ දෙයක් තමයි ඉතින් හිතා ගන්න වෙන්නේ. ඔව් හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔය නිහඬේ හඬ කියන එකයි යෝගයි දෙක දෙකක් නේද ස්වාමීන් වහන්සේ? ඔව්. නිහඬේ හඬ කියන එකේදී ඉතින් හඬක් තියෙනවනේ. කියන්නේ අපි අපි ම් හැබැයි ඉතින් මෙතෙන්දී අනිසිත භාවයක ඉඳද්දිත් නිහඬේ හඬක් එන්න පුළුවන් නේද? එතන එතන එතන තියෙන්නේ අපි අපි උවමනාවෙන් හිතින් කරන එකක් නෙමෙයි. දැන් දැන් මේ සුරංගගේ ප්‍රශ්නේ උනේ අපි නා සාමාන්‍යයෙන් අපි වුරුදලා දිනන පොඩි සින්දුවක් කියාගෙන වගේ ඉන්න. ඒක මේ අවස්ථාවේදී වෙන්න පුළුවන්ද? එහෙම එකක් වෙන්න බෑ. දැන් නිහඬේ හඬ කියන්නේ නිකන් රහයියෝ කෑ ගහනවා වගේ නිකන් පොඩි නිකන් හයි ෆ්‍රීකවන්සි මේ එකක් නෙවෙයි කතා කරන්නේ සාමාන්‍යයෙන්. ඒක මේ අපි හදන එකක් නෙමෙයි. අපේ හිතින් අපි කැමැත්තෙන් කරන එකක් නෙමෙයි ඒක. අපි නිශ්ශබ්ද වුණාට පස්සේ නිකන් ඉබේ ඇහෙන හඬක් ඒක. ස්වාමීන් වහන්සේ මට එකක් තියෙනවා එහෙම නිහඬ වින් වෙලාකට එක දිගටම පිරිච්ච වෙන හඬක් ඇහෙන ඈතකින් ඈතකින් ඇහෙන්නේ හැබැයි ඒක non stop ම ඇහෙනවා ස්වාමීන් වහන්සේ. වෙන්නේ ඉඩ හරින එක දැන් අපි වෙලා තියෙන්නේ අපි දැන් අපේ තමයි ඕකට අර්ථකථනය දෙන මේ පිරිත් හඬක් කියලා. සමහරවිට ඕක නිකන් හුදු හඬක් කියලා ගන්නයි තියෙන්නේ. අපි යෝක පිරිත් හඬක් කවුද පිරිත් කිව්වේ දන්නේ නැහැ. කොයි කාලේ කිව්ව පිරිතද දන්නේ නැහැ කියලා හිතන්න ගියොත් එතන ප්‍රපංච වලට යනවා. ඒ වෙනුවට ඔන්න මේක නිකන් සද්දයක් විතරයි කියලා අත්හැරලා දැම්මා. මෙතන පුළුවන් තරම් නිස්කලංක වෙන්න ඉඩ දෙන්න. ඕනි නම් දැන් මේ ඒක ඇහෙනවා. එතකොට ඒකට අවධානයම තෝනි තරම් ඇහෙනවා. එනවා. ඒක තමයි ඒක. ඒක හැම තැනදීම ඒ කියන්නේ නිස්සලංක වෙච්ච හැම වෙලෙම මේ සද්දේ අපිත් එක්ක ගන්න පුළුවන්. මේක තමයි. يعني ඔතෙන්දී අපි වමනාවෙන් ගන්න යන්න සුදුසු නැහැ. කියන්නේ අපිට කියන්නේ අර විදිහට දැන් හිතක් තියෙන බොහොම නිස්කලංක භාවයක දැන් සමහරලාවට මේ නිස්කලංක භාවය කියන්නේ එක අතකින් විඥානයේ ලොකුවට බැසගත්තු ස්වභාවයක් නෙමෙයි. ඒ නිසා අනුසය හරහා මතක් වෙච්ච සංඥා අරන් දෙන්න පුළුවන්. ඒකයි සද්ද මේ කියන්නේ රූප සංඥා බහුල වෙන්න පුළුවන්. අපිට දැන් දැන් දැන් අපි ඔය මේ කොහෙද කිස්බරෝ පන්සලේදී අර දෙවෙනි ධර්මදේශනාදී කතා කළේ සංඥා ගැනනේ. කියන්නේ අපි හිත තැම්පත් වෙන තැම්පත් වෙන්න විඥාණයට බැහැ ගන්න නිකන් තැනක් නැති ස්වභාවයක් තියෙන. එයාට දැන් ඉන්න තැනක් නැති වුනහම එයා අපේ පරණ අපේ ඇතුලේ තියෙන දෙයකින් තමයි මතු කරන්නේ තැනක් හදලා දෙන්නේ. ඒක සද්ද සංඥා හරහා වෙන්න පුළුවන්, රූප සංඥා හරහා වෙන්න පුළුවන්, රස සංඥා හරහා ඕන දෙයක් පැත්තක් වෙන්න පුළුවන්. ඉතින් බහුලව වෙන්නේ රූප හුඟක් එහෙම නැත්නම් සද්ද තමයි. ඔය දෙක තමයි සාමාන්‍ය ඉතින් යෝගාවචරීන් කියන්නේ. ඒ නිසා රූප කියන්නේ දැන් අපි ඇහැ වහගෙන හිටියා. දැන් තැම්පත් වුණා. ඔන්න අපි තුමු කවුරු හරි නිකන් දිය ඇල්ලක් පේනවා. ඔන්න මේ රුවන්වැලිසෑය පේනවා. ඉතින් අපි යෝකට අහු වෙලා නේ කාලයකින් ගියේ නෑ රුවන්වැලිසෑය. මල් ටිකක් කරා යන්න ඕනේ. <laughs> ඉතින් මල් මල් පූජා කරනවා පේනවා. ඉතින් අන් සාදු සාදු කියලා ඉතින් තනි කර ප්‍රපංචයකට යන්නේ. අල්ලයි යනවා. මේ භාවනා කරනකොට නෙවෙයි නිකන් එදිනෙදා කියන්නේ මේ දවස් ටිකේ නිකන් රැට එහෙම ඔය දත් මැදලා ඒ වැඩ කරනකොට නිකන් ඔය කියන වගේ පොඩි පරණ සින්දු චුට්ටක් මතක් වෙන ගැසි <laughs> එහෙම තියෙනවා ඒ වත්තර <laughs> ඒ ගානක් අනිත් එක ස්වාමීන් වහන්සේ මට අර සමාධිමත් ස්වභාවයේදී නිකම්ම සිතුවිලි ඒව තියෙනවා නම් ඒ ඉනේ ස්වාමීන් වහන්සේ ඒකයි මං කිව්වේ හිතන්න දෙයක් හිතන්න දෙයක් නැහැ ඒකයි කියන්නේ සමාධිය හැබැයි ගැඹුරු වෙලාවෙදී නයක් නැහැ හැබැයි හැමතිස්සෙම මේ ගැඹුරු ඉන්න යන්න එපා يعني දැන් මේ සමාධිය පුරුදු කරන කාලේ ගැඹුරට යන්න දෙන්න. ගැටලුවක් නැහැ. හැබැයි පුළුවන් තරම් මේ ඒ මට්ටම් බොහොම ස්වාභාවිකව ඉන්නද්දි ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ. අපි ඔතන සමාධියට යන්න අපි හිතමු පියවර අපි කීපයක් ගන්නවා කියලා. ඔන්න ආනාපාන සතිය වඩලා ඔන්න හිත ටිකක් එකඟ කර ගන්නවා. අපි ඔන්න ධාතු මනසිකාරයකුත් වඩලා තව ටිකක් ඔන්න උදේවය පැත්ත සත්‍යය කළා. තීම් නැතින් සාය බලලා ඔන්න තව ටිකක් ශක්තිමත් කරනවා. ඊට පස්සේ යන්න අතෙන්ට යනවා. දැන් හොඳ සමාධි ගැඹුරක් එක්කනේ මෙතන ඉන්නේ. එහෙම මොකක් කරන්නතොත් නිකන් හිතෙන්ට හිත දැම්මොත් එහෙම වාඩි වුණ ගමන් නිකන් හිත ඈ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ගොඩ ආයාසයක් නැහැ සක්මන කරන්නෙත් නැහැ නිකම්ම යනවා සක්මනත් නොකර දැම්මොත් ඔව් එතකොට බලන්න ඕනේ එතකොට දැන් හිතුවේ ටිකක් එන්න ඕනේනේ ඒකයි මම කියුවේ. ගියන් සමහරට එහෙම බලතැන් මේ දවස්වල එහෙම එහෙම එන්නෙම නැතුව මේ නිකම්ම ටක් ගාලා ඒකට වැටෙනවා කියලා මට හිතෙනවා මෙතන මම මොකක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි එක දිගට ඕක පවත්වන්න පවත්වන්න දැන් හිත ඉබේට ඔතෙන්ට වැටෙනවා. ඔව් දැන් අර සුරංගේ ප්‍රශ්න අහනකොට මට හිතෙනවා මේ දැන් මට මේ මොකක්වත් නැත්තේ මගේ මොකක් හරි මේ දැන් වෙලාද දැන් එහෙනම් දැන් ගෙදර ගිහම එනවා <laughs> ඒ කියන්නේ මේ අර මේ පිම්මේ යනකොට ලොකු මේ එකක් හදාගෙන යන්නේ ඒ හින්දා මේ ඒ ඒ කුළු ගැන්වීමත් එක්ක අපි එතෙන්ට වැටෙනවා බොහොම පහසුවෙන්. නමුත් අපි වෙනද වෙන දේවල් එන්නවත් එක්ක ඔළුව ටිකක් අර ව්‍යාකූල වෙනවත් එක්ක මෙතෙන්ට යන්න අමාරු වෙනවා. ඊට පස්සේ ඉතින් මෙතෙන්ට ගියත් පොඩි කාලෙකින් ඕක හැදෙනවා. ආයි සුතුවිලි වලින්මයි කඩන්නේ ඉතින්. ආයි කෙලස් වලින්මයි කෙලස් ඇවිස්සෙනවානේ. ඉතින් එතකොට තමයි ඒවා තමයි සුද්ධ කරන්න තියෙන්නේ. දැන් අපි සම්පූර්ණ නිකන් හිර කරගෙන ඉන්නවා වගේ නෙමෙයි බොහොම මතු පිට ඉන්නකොට අනිවාර්යෙන් ගහනවා. එතකොට ඉතින් ඒවා සුද්ධ කරන්න ඕනේ. හොඳයි හොඳයි. images පරණ images එනවා සිතුලිත් එහෙම යනවා එනවා නෑ ඇත්තටම අපි එතන නවත්ත ගන්නවා කියන වචනේ සුදුසු නැහැ. ඒ කියන්නේ හිත පොඩ්ඩක් මුල මුල් කාලෙදී ඕකට ඩීප් ගිය දෙන්න. කමක් නෑ. ඒ කියන්නේ පුරුදු කරන කාලෙදී ඕක වැඩෙන විදිහට වැඩෙන දෙන්න. පොඩ්ඩක් සමාධියක් වශයෙන් වැඩෙන්න දෙන එක හඳුනා ගන්න අවශ්‍යයි. හඳුනා ගත්තොත් නේ ඒකත් එක්ක පොඩ්ඩක් අපිට ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර හුඟා සාමාන්‍යයෙන් සමාධි ලක්ෂණය හැදෙන්න උවමනා කරන ඒච්චර සාධක හදන්න නැතුව නිකන් සාමාන්‍යයෙන් මතු පිට ඉන්න උත්සාහ දරනවා. දැන් දන්න සක්මනේදී ඉන්න බලනවා එතෙන්ට දාගෙන. ඊළඟට දැන් සක්මන කියන එක කොහොමත් ඇස් අරගෙන කරන්නේ. අතින් කොහොමත් අච්චර ගැඹුරු සමාධියකට යන්න හැකියාවක් නැහැනේ. ඒ හින්දා අනිවාර්යෙන් දකින්න දේවල් හරහා වුණා හිත පිට යන්න බලුවා. ඇහෙන දේවල් හරහා හිත පිට යන්න බලුවා. අන්න ඒ වගේ තත්ත්වයක් මම මේ කියන්නේ. ඒක අපි ප්‍රායෝගිකව බලනවා දැන් ඒකයි. එතන ටංගාලා හිත දාන්නම් හිත පුරුදු කරලා තියෙන්න ඕනේ තෙන්ට. ඉතින් හිත පුරුදු කරන්න සමාධියක් වශයෙන් වඩලා තියෙන්න ඕනේ. ඉතින් අපි එකපාරට මේවා කරන්න බෑ. හින්දා ඉස්සෙල්ලා මුලින් සමාධියක් හදා ගන්න වෙනවා. හදාගෙන යන්න මොකද්ද මේ හිත මෙතන කියන්නේ කොහොමද කියලා හිතට ඒක හඳුන්ලා දෙන්න ඕන. මෙන්න මේ தත්ත්වයක් පුළුවන් අරමුණක් ඇතෙන් දැන් සතිමත් භාවයක් තියෙනවා. ඒක දැන් හඳුනා ගන්නවා. ඒක බහුලීකృత කරන්න කරන්න කරන්න දැන් තේරෙනවා මේක මෙහෙම ගන්න පුළුවන් දැන් මේක මෙච්චර දඟලන්න ඕනේ නැහැ මෙතන හිත දාන්න පුළුවන් කියලා නම් පොඩ්ඩක් විශ්වාසයක් කරන දාලත් බලනවා හැබැයි ඉන්න බෑ විනාඩියයි ඉන්නේ ආයෙත් හිතුලියාව කඩලා ගියා අර සමාධියක එහෙම නෙමෙයි සමාධිය ගොන්න පැයක් ඉන්න පුළුවන් මනුස්සයාට ටක් ගාලා දෙන්න දැම්මට ඉන්න පුළුවන් විනාඩි 5යි මොකද අර සමාධියෙන් උමනා කරන ශක්තිය ලැබලා නැති නිසා සමාධි අනුග්‍රහයක් නෑ දැන්. මතු පිට ඉන්නෙත්. නිකන් මතු පිට ඉන්නා වගේ හැබැයි අරමුණක් නැහැ. ලොකු ග්‍රහණයක් නෑ. හැබැයි රූපත් පේනවා, සද්දත් ඇහෙනවා. ඒත් ලොකුවට අරමුණක් ග්‍රහණය කළ නෑ. ඒ ඒක තමයි බලබලා යන්න තියෙන්නේ. ඔක් කරගෙන යනකොට අහුවෙනවා. හොඳයි හොඳයි. Uh, මං ස්වාමීන් වහන්සේ මේ හොඳට මට කියන්නේ මෙහෙම ඉන්නකොටත් S2 පියාගත්තු ගමන් ඔය සවුන්ඩ් සයිලන්ට් කියන එක ගන්න පුළුවන්. මං මං හිතන්නේ වැරද්දද දන්නේ නැහැ. සමහර වෙලාවට ඔය මේ බ්ලැන්ක් වෙනවා වගේ වෙලාවට මම මම මේ ඇඟේ ඇතුලේද ඉන්නේ කියලා බලන්න අතන චුට්ටක් අරකට ගිහිල්ලා බලලා ඉවරලා මේ සවුන්ඩ් එක මට ඇහෙනවද කියලා බලලා ආපහු එනවා ස්වාමීන් වහන්සේ. ඒක මේ හොඳ දෙයක්ද නැත්නම් මට පස්සේ කරදරයක් වෙයිද ස්වාමීන් වහන්සේ? ම්ම් නැති sound of silence check කරන්න නම් අවශ්‍ය නැහැ. check කරන්න නෑ මට අර තේරෙන්නේ මම දැන් මේ මේ කය තුලද ඉන්නේ කියලා. ඉන්නේ කියලා ස්වාමීන් වහන්සේ අර පොඩි දෙගිඩියාවක් වගේ එනවා. ඒ එන වෙලාවට මම ගිහිල්ලා බලනවා මට මේ කියන්නේ මේක අහුම්කම් දෙන්න පුළුවන්ද කියලා වෙලා ස්වාමීන් වහන්සේ. ඒ දෙගිඩියාව කියන්නේ සිතුවිල්ල. <laughs> එහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපි දැන් අරමුණක් තුල අපි දුන් කය තුලම ඉන්නවා. මේ කයේ දින්න දන්නෙත් නෑ කියලා ඒ ගැන එතනදී තියෙන විචිකිච්ඡාවක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒක ප්‍රොපෝෂණය කරන්න අවශ්‍යත් නෑ. ඒකට බහල් වෙන්න ඕනේ නෑ. ඒක සිතුවිල්ලක් විතරයි. ඒකත් ආවා. ඒකත් අතහැරියා. කියන්නේ අපි සාමාන්‍යයෙන් කය හිතන්න දැන් වාඩි වෙච්ච ඉරියව්වේ අපි ඉරියව්වේ හිත පවත්වනවා. ඉරියව්වේ හිත පවත්වද්දී ඉරියව්ව තුළනේ දැන් මෙයා දැන් හොඳට හිර වෙලා වගේ ඉන්නේ. එතනින් තමයි අර වගේ සිතුවිල්ලක් එන්නේ. ඉතින් අපි එතන ඒ සිතුවිල්ලක් පමණයි ඉතින්. ඒක අත්හැරලා දැම්මනම් ආයෙ ඉතින් මෙයා මෙතෙන්ට එවි. හොඳයි. හරි. <laughs> එක ප්‍රශ්නයක් ඇහුවේ. එහෙමයි ස්වාමී. අද යන්නත් තියෙනවා. <laughs> හරි. දෙවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මාගේ මූල කමඨහන ආනාපාන සතියයි. ඊතා උච්චම සිටින් එක්ක විස්තරයක් විස්තරයක් මෙසේය. සිත තැන්පත් කර හිඳගෙන හුස්ම රැල්ලේ මුලමැද අග කීප වාරයක්ම ඊතා සාර්ථකව බලන විට බොහෝ ඉක්මනින් සිත සංසුන් වී නිසල තැනකට ඒමට පුළුවන් වෙනවා. සතිය බලවත්ය. ඉන්පසු ප්‍රීති සුඛය ඒකාග්‍රතාවය බලවත් වේ. මා ධාන වශීකර සතරවන ධානයේතෙක් ගොස් එහි ටික වේලාවක් සිට නැවතත් ධානයෙන් ඉවත් වේ. මෙම ක්‍රියාව කිරීමට පුරුදු වූයේ පංච නීවරණ වලින් තොර පිරිසිදු බිමක් සාදා ගැනීමටය. ඉන්පසු තව දුරටත් භාවනාව ඉදිරියට කරමි. පංච උපාදානස්කන්ධයන් 11 ආකාරයකට බලමින් ඒ වාගේ ඇතිවීම වෙනස්වීම නැතිවීම මෙනෙහි කරමින් ඉදිරියට ගොස් ඉන්පසු උදේ වය දැකීම ඇතිවේ. නිවසේ සහ කාර්යාලයේ වැඩ කරන වේලාවල් වල ශරීරයේ අතපය වල ධාතු කොටස් ඇති වී නැති වී යන බව හොඳින් අවබෝධ වේ. මෑතක සිට එම ධාතු ඇති වී නැති වී වැඩි ඇතිවීම නැතිවීම වැඩි බවක් අවබෝධ වේ. ස්වාමින් වහන්සේ මා අවුරුදු 12ක් 13ක් අතර කාලයක් ආනාපාන සතිය වඩමින් භාවනා කරන යෝගියෙකි. මෙම කාල පරතරය අතර දෙපාරක් පමණ බංගය අත්දැක්කෙමි. පළමුවන වාරයේ මෙය අත්දකින විට බියක් පහළ විය. නමුත් දෙවනි වර මෙය මාර්ගයේ සලකුණක් ලෙස තේරුම් ගත්ෙමි. මම ගෘහස්ත ජීවිතයක් ගත කළත් අවුරුදු බොහෝ ගණනක් අදිශීලයක් රකින යෝගියෙකි. මගේ එකම පැතුම මේ භවයේදී යම් දුරටවත් මෙම සසර කඩා ගැනීමයි. ඔබ වහන්සේගෙන් උපදෙසක් අවවාදයක් ලබා ගැනීමට කැමැතිය. මේ මාර්ගය තුල ඉදිරියට යාමට මේ ක්‍රියාපටිපාටිය කරන්නද? මේ ක්‍රියාපටිපාටියම කරන්නද? ඔබ වහන්සේගේ මේ භාවනා වැඩමුළුව ඊටමත් අතිවිශිෂ්ටයි. මෙම සේවාව දිගටම කරගෙන යාමට ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හඳුනා ගැනීමට අකමැතිය. ඒ කියන්නේ <clears throat> පොඩ්ඩක් හොඳන අර සමබරතාවය පවත්ත ගන්න තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් හතරවෙනි ධ්‍යානයක් වගේ අසුර කරනවා කියන්නේ සෑහෙන ගැඹුරු සමාධියක්. ඉතින් ඒකේ වෙන්න පුළුවන් එක එක මේ හානියක් කියන්න බෑ. දැන් එතන අපි සමාධි කියන්නේ සමත සමාධි පැත්තකට ගිහිල්ලා අපි එතනින් දැන් මෙතන පංච උපාදානස්කන්ධයක් හඳුනා ගන්නවා කියලා කියනවා. දැන් ඇතම් වෙලාවට ඒ කියන්නේ අර සමත සමාධියේ තියෙන ශක්තිය හරහාත් හිත උපාදාන නොකර ඉන්නවා. දැන් හතරෙන් ධානය කියන්නේ බොහොම උපේක්ෂා මට්ටමක්. ඒ උපේක්ෂා මට්ටම හිතට හොඳට හුරු වෙනවා. ඊට පස්සේ අපි හිතමු ඒකෙන් එළියට ආවා. එළියට ආවත් හිතේ අරමුණක් නැහැ. හිත ඉන්නවා බොහොම අරමුණක් නැහැ කියන්නේ මේ ඒ බඳු මේ ශාන්ත භාවයක් උපේක්ෂා සහගත ස්වභාවයක් තියෙනවා ඒ වේදනා ස්වභාවයේ තමයි හිත තියෙන්නේ දැන් මේ අරමුණක් නැහැ කියන වචනේ ඇත්තම වැරදි ඉතින් මෙන්න මේ උපේක්ෂා ස්වභාවය තුළ උපේක්ෂා වේදනාව තුළ තමයි හිත පවතින්නේ ඉතින් දැන් සාමාන්‍යයෙන් ඔය ධාන අසුරු කරගෙන ධානයෙන් එළියට ඇවිල්ලා විපස්සනා වඩන හැටි ඉතින් දහමේ විස්තර වෙනවා ඒක ඉතින් කියන්නේ ඉතින් ධානයට යනවා ධානය තුල මද වේලාවක් ඉන්නවා ඊට පස්සේ ධානයෙන් එළියට එනවා ආවට පස්සේ දැනෙන යම් වේදනාවක් ඒ ඒ වේදනාවේ ඇති වෙන්න තියෙන ස්වභාවය දල්ලනවා නැත්නම් ඒ වේදනාව සම්මර්ෂණය කරනවා විපස්සනාවට නංවනවා අපි තුමේ මේ වෙලාවදී යම් සෝයක් තියෙනවා නම් සතුටක් තියෙනවා නම් සැහැල්ලුවක් තියෙනවා නම් අන්න ඒක හුදු සතුටක් හුදු සැහැල්ලුවක් හුදු වේදනාවේ ස්වභාවයක් වශයෙන් දකිනවා. දැන් අපි ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අර පීති පටිසංවේදී සුඛ පටිසංවේදී මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ කියන්නේ මේවා ප්‍රීති වෙන්න පුළුවන් සුඛ වෙන්න පුළුවන් මේවා ඔක්කොම හැබැයි වේදනාවේ ස්වභාවයන්. ඒකට අපි මේ එකක්වත් මගේ කරගන්න නැතුව ඒකෙන් අයින් වෙලා ඒක හුදු වේදනාවක් බව හඳුනගෙන භවනා කිරීමක් තමයි කරන්න තියෙන්නේ විපස්සනාවේදී. ඉතින් දැන් ඉතින් මේ මට්ටමේදීත් කරන්න තියෙන ඉතින් ඒ වගේ දෙයක් සමාධියට යනවා සමාධියෙන් එළියට එනවා ඒ ඒ අවස්ථාවේදී හිත උපාදාන කරන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න. එතන ලොකු උපාදානයක් නැහැ. දැන් වඩාම හොඳයි පුළුවන් නම් ටික ටික මේ කියන්නේ දැන් කාලයත් තිස්සේ දැන් භාවනාත් කරලා තිනවා ආනාපාන සතියත් වැඩිලා තිනවා. ඒ නිසා තව ටිකක් ඒ කියන්නේ සමාධි පැත්ත වෙනුවට දැන් පොඩ්ඩක් විපස්සනා පැත්තට මුල් තැනක් දෙන්න. ඉතින් අපිට අත්‍යවශ්‍ය නැහැ දැන් හුඟක් ඔය තරම් ගැඹුරු සමාධියකට ගිහිල්ලා ධානයකට ගිහිල්ලා ඒක මත පදනම් කරගෙන අත්‍යවශ්‍යම නැහැ. පොඩ්ඩක් උතෙන්ට මෙහයින් හිත දිහා බලන්න ගන්න. එතන එතෙන්දි තමයි අපිට ටිකක් මේකේ තියෙන කියන්නේ කෙලෙස් ස්වභාවයන් ටික එහෙම හඳුනා ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මේ කියන්නේ සමත පැත්ත වැඩුණාට පස්සේ ඒක පැත්තකින් තියන්න වෙනවා අපිට. ඒක පැත්තකින් තියලා තමයි ඊළඟට තනිකර විපස්සනාවෙන් මේ පැත්ත වඩන්න සිද්ධ වෙනවා. නැත්නම් අපි හැමතිස්සෙම සමතය අසුරු කරන්න ගියාම සමහරවිට ඒකේ තියෙන හැකියාවන් හරහා මේකේ අර අපිට කෙලෙස් ස්වභාවයන් හඳුනා ගන්න තිබිච්ච අවස්ථාව සමහරවිට මගහැරලා යන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේවා සම්බන්ධයෙන් යම් යම් මත තියෙනවා. ඇතම් කෙනෙක් කියනවා අනිවාර්යයෙන්ම ගැඹුරුම සමාධියට ගිහිල්ලා ඒකෙන් එළියට එන්න ඕනේ. එළියට ඇවිල්ලා මෙහිම ඊටාම සූක්ෂම වශයෙන් නාම ධර්මයන් සම්මර්ෂණය කරන්න ඕනේ කියලා. එහෙම භවනා ක්‍රමක් තියෙනවා. එතෙන්දී ඇත්තටම හොඳ ගැඹුරු සමාධියට දීලා එළියට ඇවිල්ලා හොඳට හිත දිහා බලාගෙන ඊටාම සූක්ෂම වශයෙන් මෙතන නාම ධර්මයන් හඳුනා ගැනීමක් චෛතසික මට්ටමින් හඳුනා ගැනීමක් තමයි කියන්නේ. ටිකක් හැබැයි වෙහෙස කරගතියක් තියෙනවා. ඊට වඩා හරිය සරලයි මේ සාමාන්‍ය විපස්සනාව කියන්නේ මේ මොකද්ද සතිපට්ඨානයේ පෙන්වන විපස්සනාව. එතෙන්දී එච්චරම මහා ගැඹුරකට යවෙන්නේ නැහැ. හැබැයි හොඳට කෙලස් ටික හඳුනා ගන්නවා. කෙලස් ටික හඳුනගෙන ඊළඟට එතන හැදෙන සමාධිය ගත්තොත් විපස්සනා සමාධියකට තමයි එතන මුල් තැන දෙන්නේ. ඒ විපස්සනා සමාධියයි මේ යන සමත සමාධිය අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ පැත්තට වැඩි අවධානයක් දෙන්න කියලා තමයි ඉතින් මගේ පැත්තෙන් නම් කියන්න තියෙන්නේ. කියන්නේ විපස්සනා පැත්තට වැඩි අවධානයක් දෙන්න. දැන් සමත පැත්තෙන් වමනා කරන හැකියාවන් වර්ධනය වෙලා තියෙනවා. දැන් ඔය කියන විදිහට. ඒ නිසා ඒක එතනින් පොඩ්ඩක් නවත්තන්න. අපිට සමහරලාට ඉතින් ඔය සමාධි ටික අත්හරින්නත් ටිකක් අමාරුයි. මොකද සෑහෙන මහන්සිලා ගත දෙන්නේ. ඒ නිසා හැබැයි ඒක අතර ගන්න පුළුවන් නම් ඊට පස්සේ කෙලින්ම ඔහේ හිත දිහා බලන්නේ නැත්තම් කෙලින්ම මේ වැඩේ කරන්නේ. එතකොට එතකොට විපස්සනා පැත්තේ ලොකු තියෙනවා. ඒ කියන්නේ ලොකු කියන්නේ අපිට තව යන්න පුළුවන් මාර්ගයක් විවෘත වෙනවා. ඒ පැත්තට විවෘත වෙන්න කියලා නැත්නම් ඒ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න කියලා තමයි ඉතින් මේ මට තේරෙන විදිහට නම් කියන්න තියෙන්නේ. හොඳයි. නෑ භංගය කියලා කියන්නේ ඇතවීම නැතිවීම ස්වභාවය බලබලා ඉඳද්දි නිරන්තරයෙන්ම භංග භංග කියන්නේ නැතිවීම ස්වභාවය. ඒක බොහොම සූක්ෂමව දිගටම නැති වෙන හැටිම දකින්න. බලන බලන තැන නැතිවීමක් තමයි දකින්නේ. ඔව්. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ හොඳින් අවුරුදු දෙක තුනක් පමණ සිට කරගෙන යන භාවනාව නිවසේදී පුරුද්දක් ලෙස උදේ සවස නිතිපතා කරමි. චිත්තානුපස්සනාව වඩමින් සිටින මේ මොහොතේ ඉදිරියට ඇතිවන ගැටලුවකදී එය විසඳා ගැනීමට නැවතත් ඔබ වහන්සේ වඩිනාතුරු සිටිය යුතුය වේ. <laughs> එබැවින් ඉදිරි මඟ සඳහා ඇසීමට සුදුසු සූත්‍ර දේශනාවක් පැහැදිලි කර දෙන්නේ නම් කෘතඥ වෙමි. දැනට නිස්සරණ වනයේට පිවිසෙමින් එහි ඇති සාකච්ඡා මාර්ගයෙන් මෙතෙක් භාවනාව කරගෙන ආවෙමි. ඔබ වහන්සේගෙන් ඊතා කාරුණිකව උපදෙස් පතමි. මෙතෙක් මා මෙම උතුම් මාර්ගය වඩා රැස් කළ සියලුම පින් අනුමෝදන් කරමි. උතුම් නිවනින් සැනසීම පිණිසම ඔබ වහන්සේට අනුමෝදන් කරමි. පිරුවන් සරණයි. හොඳයි හොඳයි. විශේෂ සූත්‍රයක් කියලා ඉතින් ඇත්තටම නිකන් ඔය චූලසුඤ්ඤත සූත්‍රය, මහාසුඤ්ඤත සූත්‍රය තව මහා තණ්හා සංකේ සූත්‍රය සෑහෙන ඉතින් ගැඹුරු දේවල් කතා කරනවා. මේ දැන් ලොකු සාන්නාසෙත් චූඩ ශුන්‍යත සූත්‍රය, මහා ශුන්‍යත සූත්‍රය, ඒ වගේ දේවල් හොඳට විස්තර කරලා තියෙනවා. ආනිජ සප්පාය සූත්‍රය, අවිජ්ජා සූත්‍රය. ඉතින් ඔය සූත්‍ර දේශනාවල් වලට අදාළව ස්වාමීන් වහන්සේ කරපු ඕ මගේ මම කරපු දේවල් හරි මේ අහන්න. මොකද එතෙන්දී ඉතින් මේ එකම ප්‍රතිපදාවක් තමයි විස්තර කරන්න තියෙන්නේ. ඊට අමතරව ඉතින් අත්ත වශයෙන්ම ඔය දැන් භාවනා වැඩසටහන් වලදී යෝගාවචරයෙන් අහන ප්‍රශ්න හරහා ඉතින් එකම තැනනේ ඉතින් ඔක්කොම විස්තර කරන්නේ. ඉතින් අපි පෞද්ගලිකව මේ ගමනේ ගියාට ඔක්කොම වලදී ඒක සමාන හිතක් තමයි ඉතින් ඔතන වැඩෙන්නේ. නැත්තම් ඉතින් දැන් මේ මේ මම පෞද්ගලිකව මට විශේෂ දෙයක් තියෙනවා නම් මට අනිත් අයට උත්තරයක් දෙන්න බෑනේ. අපි ඔක්කොටම ඉතින් එකම සමාන විදිහට තමයි බොහෝ විට මේ හිත වර්ධනය වෙන්නේ. ඒ නිසා අනිත් අය ප්‍රශ්න යොමු කරද්දී මේ ධර්ම සාකච්ඡාවට නැත්නම් මේ මේ මේ කර්මඨහන් සාකච්ඡාවට ඇහිීම තුලින් අනිවාර්යයෙන්ම Tamanට ලොකු ගැම්මක් එනවා. එන තමන්ගේම ප්‍රශ්නේ සමහරලාට අනිත් කෙනෙක් අහනවා. ඒ නිසා ඒවටත් හුම්කම් දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔව් ඊට අමතරව ඉතින් මොනවා හරි විශේෂ දෙයක් තියෙනවා නම් ඊමේල් එකක් වගේ දෙයක් එවන්න පුළුවන්. වෙබ්සයිට් එක තියෙනවා මේ nissarana.lk කියලා වෙබ්සයිට් එක. ඒක දැන් නිරන්තරයෙන්ම අප්ඩේට් කරනවා. මේ ඉස්සර පොඩි අපිට ඔය ගැටලුවක් තියුණා පොඩ්ඩක් පරක් වෙන ගතියක්. දැන් ඒක අපි නිරන්තරයෙන්ම අප්ඩේට් කළා. බොහොම කියන්නේ එදා කරපු ටික එදාම වගේ මේ මේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ නිසා ඒකත් පරිහරණය කරන්න. ඊට අමතරව මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකේ වෙනම තියෙනවා මේ මේ මේ નિසරණවණය හා සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව. ඒකේ ලියලා එව්වනම් අනිවාර්යයෙන්ම මේ අපිට හම්බ වෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව සතිමත්ව වාඩි වී කය වෙත අවධානයගෙන මද වේලාවකින් හුස්මේ දිග කෙටි බව දැනී හුස්ම ඊතා සියුම් වේ. මෙසේ සතිය පවත්වන විට ශරීරයේ දකුණු අත දිශාවට බර වී ඇති බව දැනීම සමහර සමග සිරුර කෙලින් කර ගතිමි. සීරුවෙන් ඉරියව්ව සකසා ගැනීමේදී සතියට බාධා නොවේ. සියුම් වූ හුස්ම සමග බොහෝ වේලාවක් සිටිය හැක. ඇතැම් විට අතරක් නැතිව ඇසෙන රැහැයි හඬ වඩා තීව්‍රව ඇසී නැවත සියුම් හුස්මට අවධානය යොමු වේ. කිසිම සම්බන්ධයක් නොමැති සිටිවිල්ලක් දෙකක් පැමිණි විට ඒ සිටිවිල්ලකි සිටිවිල්ලක් ලෙස හඳුනා ගැනීම සමගම ඉබේම නැවත හුස්මට සතිමත් වේ. පර්යංකයට වාඩි වීමේදී වේදනාවක් ආවත් ඉරියව්ව වෙනස් නොකරන අදිටනින් වාඩි වෙමි. මෙය ටික කලක් අවුරුදු දෙකක් පමණ පුරුදු කරන නිසා යම් වේදනාවක් ආවත් එය හුස්මට සතිමත් වීමට බාධා නොකරයි. අතර අතරක් නෑසෙන රැහැයි හඬමින් වේදනාවද පසුබිමෙහි තබා සියුම් හුස්මට සතිමත් වී සිටිය හැක. ඊයේ දිනයේ රාත්‍රී පරියංකයේදී හුස්ම සියුම්ව සියුම් වී පසු සියුම් වූ පසු බොහෝ වේලාවක් එහි සතිමත් වී දන හිසේ දන හිසේ දැනුණු වේදනාවකට සතිමත් වූයෙමි. මෙය ඉබේම වාගේ සිදු අතර පළමුව වේදනාව ඊට පැහැදිලිව දැනගත හැකි විය. අනතුරුව වඩා ලං වී බලද්දී වරහන් ඇතුළේ ආනාපානයෙන් ඈත්ව වේදනාව නාඩි වැටීමක් ලෙස උස් පහත් වන බවක් දිස්විය. තවත් වේදනාවට ලං වෙද්දී එම වේදනාව කිසිසේත් හඳුනාගත නොහැකි විය. වේදනාව දුරු වී ඇතැයි සිතා ආනාපානයට සිත යොමු කරන අතර නැවත වේදනාව නාඩි වැටෙන ලෙසටත් දන හිස පුරා දැඩි වේදනාවකුත් දැඩි වේදනාවක් බවට පත්විය. වේදනාවට වඩාත් සතිමත් වීමේදී එය එතන නැති බවක් දැනේ. මෙසේ වාර 10ක් 20ක් පමණ සතිය අඩු වැඩි කර වේදනාව නිරීක්ෂණය කළෙමි. පර්යංක කාලයේ නිමා වීම සමගම මෙම නිරීක්ෂණයද නතර විය. පෙර පර්යංක කීපයකදීද මෙම අත්දැකීම ලබා ඇතත් මෙතරම් දීර්ඝ කාලයකට නොවේ. මෙසේ වේදනාවට ලංව සතිමත් වීම වරහන් ඇතුලේ වේදනාව නැතිවීම නිවැරදිද පර්යංකයේදී සතිය වඩා දියුණු කර ගැනීමට උපදෙස් පතමි තෙරුවන් සරණයි කළ තින හොඳයි. ඒ කියන්නේ වේදනාවට ලං වෙලා වේදනාව හොඳට නිරීක්ෂණය කරද්දී ඉතින් අනිවාර්යයෙන්ම කියන්නේ වේදනාවේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක්. ඒ නිසා ඔක නැතිවීමක් අත්දැක ගන්න පුළුවන්. ඉතින් එතනින් අදහස් වෙන්නේ ආයි වේදනාවක් එන එකක් නැහැ කියලා නැවත වේදනාවක් එන්නත් පුළුවන්. ඒ නිසා බොහොම සූක්ෂම වේදනාව නිරීක්ෂණය කරන්න, ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්න. අපි හිතමු මේකේ දැන් දැන් ඇතිවීම නැතිවීම ස්වභාවය දැකගෙන ගනිමින් ඉන්න යුගයක් අපිට හම්බුණා නම් හොඳ හොඳට දැන් හිත අපිට පේනවා දැන් වේදනාව හට ගන්නව නැති වෙනවා හට ගන්නව නැති වෙනවා හට ගන්නව නැති වෙනවා. ඒත් ඔහොම බලබලා ඉඳද්දි ඕනනම් ටිකක් නැති වෙන පැත්තටත් අවධානය වැඩියෙන් දෙන්න. දැන් ඇති වෙන පැත්ත බලන්නේ නැති වෙන පැත්ත. නැති වෙනවා නැති වෙනවා මේ පැත්තෙන් නැති වෙනවා. ඉතින් හැමතැනම නැති වෙවි නැති වෙවි යනවා. ඔහොම ටිකක් මේ නැති වෙන පැත්තට වැඩි අවධානයක් දීලා බලාගෙන යන්න. ඊළඟට හුස්ම රැල්ලට ආයි ගියොත් එතනත් ආයි මේ හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන සංඥාවෙන් නෙමෙයි. එතනත් දැනීම මාත්‍රෙන් ගන්න. එතනත් තියෙන්නේ උපේක්ෂා සහගත වේදනාවක්. මෙතනත් තිබුණේ වේදනාවක් ආයි නාසිකාග්‍රයට ගිහිල්ලා ආනාපාන සතිය වඩද්දි දැන් මේ ආස්වාසය ප්‍රස්වාසයක් කියන සංඥාවෙන් ගන්න එපා. එතනක් තියෙන වේදනාවක්. එතනක් ඔන්න ඇතිල්ලීමක් නැත්නම් දැනීමක් උපේක්ෂා සහගත වේදනාවක් තියෙන්නේ. ආස්වාසය හරහා උපේක්ෂා සහගත වේදනාවක් තියෙනවා. ප්‍රස්වාසය හරහා උපේක්ෂා සහගත වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ අපි හොඳට වේදනාවන පස්සනවට දාගත්තට පස්සේ ඒ ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් යන්න පුළුවන්. එතකොට ඉතින් ආයේ මේ හැම තැනම වේදනාවන පස්සනාවක්ම තමයි හොඳට කුළු ගැන්විලා එන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පස්වෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ. මාගේ භාවනා අත්දැකීම ඉදිරිපත් කිරීමට අවසර. පර්යංකයේදී ආනාපානයට සතිය යොමු කරයි. විනාඩි 15ක් 20ක් යනතුරු ආස්වාස ප්‍රාස්වාසය හොඳින් නිරීක්ෂණය කරමි. දිග කොට බව මුල මැද අග සියල්ල දකිමින් ආනාපානය සෑහෙන දුරට සංසිඳෙයි. ඉන්පසු හිත ඊතා නිස්කලංක තත්වයකට පත්වෙයි. වරහන් ඇතුලේ ආනාපානය සම්පූර්ණයෙන්ම සංසිඳී නැත. ඉන්පසු එම තත්වයේ ඉතිරි කාල සීමාව වරාන් ඇතුළේ පැය සම්පූර්ණ වන තෙක් සිටී. මෙම කාලයේදී සමහර විට වේදනාවන් නැති වී නැති වී යයි. නොඑක් සිතිවිලි පැමිණ යයි. හුස්ම දැනී නොදැනී යයි. මේ සියල්ල අත්දැකීමින් සිටී. වැරදි ඇතොත් කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. නෑ කළ තියෙන හොඳයි. දිගට කරගෙන යන්න. يعني කොහොමත් අපි ඒක තුල ඉඳද්දි වේදනාව නැතිලා නැතිලා යනවා. හුස්ම රැල්ල නැතිලා නැතිලා යනවා. කියන්නේ ඕකේ කියන්නේ අපිට හැම දෙයක්ම සමස්තයක් වශයෙන් පේන්න ගන්නවා. ඒකෙත් කියන්නේ එහෙම අවස්ථාවත් අත්දකින්න. ඊට අමතරව හිතේ යම් හොඳට ඒකාග්‍රතාවය හැදිලා තියෙද්දි මොකක් හරි එකක් හොඳට දැන් ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන තැනට වැඩි අවධානයක් දීලා බලන්න. කරගෙන දිගට කරගෙන යන්න. ගරු ස්වාමීන් වහන්ස චිත්තානුපස්සනාව සිතවිලි සමග රවුම් ගසා නැවතත් නිශ්චලව ඇති සිතට ඇතුල් වීමට හැකි බවක් නිරීක්ෂණය කළෙමි. දෙවැනි එක කය ඉදිරිය බලා තැන්පත්ව තිබුණත් හිත හෝ හිත සම්බන්ධ ඡායාවක් අංශක 30ක් පමණ වමට ලයින් වී ඇති බව තේරේ. තුන කයේ යම් කම්පන චංචල ගතියක් තිබුණත් නිශ්චල හිත වෙනම පවතින බව. හතර ලෝක සත්වයා අරමුණු කර මෛත්‍රිය පතුරවන ආකාරය පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. <laughs> සේම වේවා. අංශක 30යි තියෙන්නේ නේද? <laughs> කොහොමද යන්නේ? දැන් ඒ කියන්නේ දැන් අර ප්‍රශ්නේ නම් උත්තර දෙන්න පුළුවන් මෛත්‍රී එක ගන්න නම් මෙතනදී මට අහන ප්‍රශ්නේ ඒ තරම පැහැදිලි නැහැ. ඒ කියන්නේ දැන් අපේ දැනුවත් භාවයක් තියෙනවා. ඒ දැනුවත් භාවය දිහා නිකන් පැත්තකින් ඉඳලා බලන් ඉන්නවා කියන එකක්ද මෙතන අදහස් කරන්නේ මොකද්ද පොඩ්ඩක් පුළුවන් නම් පැහැදිලි කරන්න අපිට ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. <laughs> සෝනස වාඩි වෙලා මෙහෙම හිටියට දැනෙනවා හිතයි ඡායාවක් වගේ එකක් මේ පැත්තට තියෙනවා කියලා. ඉස්සෙල්ලා මම බැලුවා මම මේ පැත්තට හැරිලාද කියලා. නැහැ හැරිලා නැහැ. කෙලින් ඉන්නේ. නමුත් අර මෙහෙම තමයි මට තේරුම් යන්නේ. ඒ කියන්නේ එතන මොකක්ද තියෙන වගේද තේරෙන්නේ? දැනීම් දැන් මම මෙහෙම කියන්නම්කෝ දැන් දැනීම් කියලා කියන්නේ දැන් අපි මොකද්ද දැනෙන්නේ? අර නිශ්චලකම වගේ හිත තියෙන එක වගේ. හරි. දැන් ඒ ඒ නිශ්චලතාවය බලන්නේ නිකන් මේ මේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තේ ඉඳන් මේ දිහා බලන් ඉන්නා වගේද? එහෙමද? ඔව්. මෙහෙම හිටියට අරකෙම තමයි බලන් ඉන්නේ. හා හරි. ගැටලුවක් නැහැ. <laughs> ඒ කියන්නේ ඉතින් මට ඒ තාටිට මොනම පැහැදිලි නැහැ. ඒ කියන්නේ දැන් මම මෙහෙම ගන්නම් බලන්න. දැන් මේ කරන්න නිශ්චලතාවය මේ නිශ්චලතාවය දිහා බලාගෙන ඉන්න හිත මේකනම් මේ හිත මෙන්න මේ ඇන්ගල් එකද විස්තර කරන්න. එහෙමද ප්‍රශ්නේ? ඔව් එහෙමද. හා හිතන්න මේක නිශ්චලතාවයක්. ඒ ඒ කෝණය මෙතන නිකන් අංශ 30ක් හැදිලා වගේ තමයි තියෙන්නේ. ඔව් මෙහෙම මට මේ පැත්තට තියෙන්නේ මම මෙහෙතන මෙහෙට ඇරිලා ඉන්නේ. හිටියට. හිටියට අර එහෙම තමයි බලන්නේ. ආ. ම්ම් සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මනේදී වටපිට දේවල් දැනෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හිත හිත කියන්නේ යන බවක් දන්නවා. ඒ නිශ්චල තැන ඉඳගෙන යන්න පුළුවන්. යන්න පුළුවන්. කියන්නේ වාඩි වුණාට පස්සේ දැන් අපේ මේ නිශ්චල නිශ්චල තැනක් වශයෙන් පේන්නේ ටිකක් පැත්තකින් වගේ. මෙහෙම වදේ. එහෙමද? අපි අපි මෙහෙම වාඩ්ඩ හිටන්නේ යම් පැත්තකින් වගේ තමයි ඒ නිශ්චල තැනක් තේන්නේ. ඒක පරයන්කේකදී එහෙම වුණේ. අනික් පරයන්කේදී නිකන් පහළට වගේ තියෙනවා. මට හිතෙන කමක් නැහැ කියලා. ඒ කියන්නේ ඔතන කියන්නේ ඇත්ත වශයෙන්ම කියන්නේ අපිට මුලදී සමහරවිට නිකන් පොඩි පටු සීමාවක් විතරයි අහුවෙන්නේ. නැත්නම් පටු සීමාවක් විතරයි මුකුත් නැති ස්වභාවයක් තියෙන්නේ. නමුත් ඕක තව තව පුළුල් වේවි. පුළුල් වෙන්න තමයි අවශ්‍ය. දැන් ඒ ඒ වෙනවාදී හිත ටිකක් හිර වෙලා වගේද තිබුණේ ඒ ඒ ඒ පැත්තේ විතරක්. එහෙම ගතියක් තියෙනවා නැත්නම් බොහොම හිත සැහැල්ලු වෙන්න තිබුණේ. නෑ මට දැනුණා නිකන් අඳුරු ඡායාව වගේ එහෙම නිකන් ලයින් එක වගේ කමක් නැහැ. කියන්නේ ඔතෙන්ද Tamanට පැහැදිලි නම් අරමුණක් ග්‍රහණය කරපු ස්වභාවයක් හිතේ නැහැ කියලා ගියට කමක් නැහැ. ඊළඟට දැන් ඔතෙන්ට කෙලින්ම හිත දැම්මද නැත්නම් මොන හරි අරමුණක් දිහා බලලා ඒ හරහා ඇවිල්ලා මෙතෙන්ට දැම්මද කොහොමද මෙතන දැන් හඳුනගත්තේ දැන්? නැතුව මුකුත් බලන්නේ නැතුව දැන් හිතේ අරමුණක් නැහැ හිත දිහා බලාගෙන ඉන්නවා හිතේ අරමුණක් ඇත්තෙත් නැහැ සිතුවිලි එන්නෙත් නැහැ කයට දාන්නෙත් නැහැ වේදනාවට දාන්නෙත් නැහැ. එහෙම තමයි ඉන්නේ. දිගට යන්න ප්‍රශ්නයක් නැහැ. තව ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි කායानुපස්සනාව කලින් වඩද්දී අපි එදිනෙදා ජීවිතේ වැඩ කරද්දී කයට දානවා. කයට දාලා ඕනම දෙයක් අනික් වැඩ කරගෙන යන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ මෙහෙම ඇහුවොත් දැන් අපි දත් මදිනකොට දත් බුරුසු වල්ලන ඒ ඒ ස්පර්ශයත් එක්ක ඉන්නා වගේ දෙයක්ද ඒ කියන්නේ? නෑ අපි වැඩක් කරනවා නම් අනික් අයත් එක්කත් කතා කරන්න පුළුවන්. නමුත් මම මේ වැඩේ කරනවා කියන හැඟීම තියෙනවා. හරි. හැමතිස්සෙම කයට හිත ගන්න තමයි පුරුදු වෙලා හිටියේ. දැන් චිත්තානුපස්සනාව කරනකොට මොකකටවත් ගන්න එපා හිත. ඒක තමයි. ඇත්තටම ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් කියන්නේ කයට කයට හිත දැමීම තුළ හිරවීමක් තියෙනවා කියන හිතෙන්නේ නැද්ද? නිකන් අපිට නිකන් තර්කයෙන් උනත් හිතන්න පුළුවන්. කය තුලනත් අපි හිර කල්ලානේ ඉන්නේ. ඒක අවශ්‍යයි. ඉතින් මුලදී අත්‍යවශ්‍යයි. කිසිම වාදයක් නැහැ ගැන. නමුත් ටික ටික දැන් ඔය මේ චිත්තානුපස්සනාවෙන් අගට ගිහිල්ලා විමෝචයන් චිත්තම් පැත්තකට යන්න යන්න කයටවත් දාන්නේ නැහැ. හිත අතරමං වීමක් වගේ තමයි වෙන්නේ. ඒක අතකින් බැලුවහම. දැන් හිතට එතකොටනේ යන්න තියෙන තැනක්. දැන් අන්න සරුංගලේ නූලෙන් අල්ලන් ඉන්න තාක් එයා බැඳිලා ඉන්නේ. ඒ නූල කඩලා දැම්මම පස්සේ මොකද වෙන්නේ? ඊට එයා කැමති තැනකට තමයි යන්නේ. අන්න වගේ තමයි දැන් අපි ඊළඟට දැන් මේ තැන තහවුරු කරගත්තට පස්සේ හිත අතල්ලා දානවා කැමති තැනක යන්න කියලා. දැන් එයා තුල තණ්හා දිටිමාන නැත්තම් ඒත් යන්නේ නැහැ. <laughs> යන්න උවමනාවක් නැහැ. මොකද ඇතුළතම තෘප්තිමත් තණ්හාවක් ඇත්තෙත් නැහැ. මාන්නයක් ඇත්තෙත් නැහැ. මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇතුළට වෙලා ඉන්නවා. නමුත් යනවනම් අන්න යන යෑමෙන් තමයි දැන් තේරුම් ගන්න. අපිට ඇත්තටම භාවනා කරද්දී මුල් කාලෙදි හිත පිට යන එක ප්‍රශ්නයක්. අන්තිම අන්තිමට නෙමෙයි ඉතින් මේ විපස්සනාවේදී ඔය හරියට එනකොට හිත පිට යාම තුලින් තමයි ඉගෙන ගන්න අපි. හිත පිට යාම තුලින් තමයි භාවනාව වැඩෙන්නේ. මොකද යා හිත පිට යනවා. පිට යන්නේ මොකටද? මා කරි තණ්හාවක් කරා. ඔන්න මාන්නයක් කරා. දැන් ඉතින් මේ ඉන්න එක ගැන නෙමෙයි දැන් අපි තෘප්තිමත් වෙලා තියෙන්නේ. ඉන්න එකෙත් හිටියට ප්‍රශ්නකුත් නැහැ. ඒක අර ලොකු සානස කියන්නේ දෙපැත්තටම සමහිත දාන්න කියලා කියන්නේ. මේ ඉන්නවා නම් ඒකට ප්‍රශ්නකුත් නැහැ. දැන් මේ හැබැයි හිර කරගෙන නෙමෙයි තියන් ඉන්නේ. එදිට යා කියලා ඒ ප්‍රශ්නයක් නැහැ. මොකද එළියට ගියා නම් එතනිනුත් ප්‍රයෝජනය ගන්න පුළුවන් ද විපස්සනා යෝගාවචරයට. ඊයොත් ඒකෙන් ප්‍රයෝජනය ගන්නව ඉන්නවනම් ඉන්න දෙනවා. ඒ නිකන් එදිනෙදා ජීවිතයේදීත් එහෙමයි. පුළුවන් නම් හොඳයි. ඒක දැන් උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්. අපි අතු ගානවා. සරලම වැඩක්නේ. අතු ගාද්දී ඔන්න අපි සාමාන්‍යයෙන් කියන්නේ කරන වැඩේ අවධානය තියාගන්න. ඕනනම් ස්පර්ශය ඔන්න අපි තුමු ඉදලක් අල්ලන් නැත්නම් කොස්සක් අල්ලන් කරන්නේ. අපි මේ මේකේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්. දැන් මේ කයත් එක්ක ඉන්නේ කායනුපසනාව. ප්‍රශ්නයක් නැහැ. දැන් අපි චිත්තානුපසනාවක් කරන ඔතෙන්ට හැරෙවයි කියලා හිතන්නේ දැන් මේකට අවධානය යොමු කරන්න හිත දිහා බලන් ඉන්නවා. ඒකත් ඉතින් හොඳට කිටි කිටි හිත දිහා බලන්නේ ඔය කරන්නත් පුළුවන්. ඒකත් බරට ගන්න නැතුව බොහොම සැහැල්ලුවෙන් ඔක් කරොත් ඒක පුළුවන් ස්වාමීන් වහන්සේ නමුත් කාත් එක්ක හරි කතා කරන්න. එතකොට අමාරුයි. ඔව්. එතකොට අපි හිතලානේ කතා කරන්නේ. ඔව්. හිතලා කතා. ඒකයි මම කිව්වේ අර අපි ඌවමනාවෙන් හිත යොදලා වැඩක් කරද්දි තාම අමාරුයි. ඒත් එතෙන්දී හිතන්න අපි පතරයක් කියවනවා. පොතක් කියවනවා. ඒකට අනිවාර්යෙන් අපි ඒක තුල බැහැගෙනනේ කරන්නේ. හිත හැහෙන්නේ ඒකට සම්බන්ධයි. එතකොට ඉතින් මේ දේ කරන්න බෑ. හිත නිදහසේ සම්සිත සියක් තියාගෙන මේ දේ කරන්න බෑ. නමුත් මේ කතා කරද්දී උනත් හැබැයි උත්සාහත් වෙන්න පුළුවන් කතා කරනවා ඒත් එක්කම යම් ප්‍රතිශතයක් Taman දිහා හැරලත් බලනවා. කොහොමද කෙලස් හටගන්නේ? මෙයා මම මැඩපවත්තන විදිහටද මම මෙයා කතා කරන්නේ? එහෙම නැත්නම් මම නිකන් ලොක්කා වෙනද කතා කරන්නේ? නැත්නම් මම දැන් මෙයා ගැන නුරුස්නා ගති පහළ වෙනවද හිතේ මේ කතාව හරහා? අන්න ඒවා දැක දැක හිත දිහා බල බල කතා කරන්න පුළුවන්. එතකොට කතාව අඩු වෙනවනේ අනිවාර්යයෙන්ම. <laughs> අවශ්‍ය දේ විතරයි කතා කරන්නේ එතකොට. අවශ්‍ය දේ විතරයි කතා කරන්නේ. يعني අනිවාර්යයෙන්ම ওই දේ කරන්න වෙනවා අපිට. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම දැන් අනිකුත් එදිනදා කටයුතු වලදී සිහිය පැවැත්වීම කියලා චිත්තානුපස්සනා පැත්තට හැරෙනකොට අනිවාර්යයෙන්ම මේ අනිකුත් කටයුතු අත්හැරලා දාලා හිත දිහා බලන් ඉන්න බැහැනේ දැන් ඕක ටිකට කරන්න පුළුවන් කමක් නැහැනේ. ඉතින් අනිවාර්යෙන් ඒතකොට අනිත් කටයුතු යෙදෙද්දි කොහොමද මේ කටයුතු හරහා හිතේ කෙලෙස් ඇති වෙන්නේ? මොකද එතෙන්දිමයි කෙලෙස් ඇති වෙන්නේ තුනක් කළා. නැතු වාඩි වෙලා ඉන්නද්දි නොකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. මොකද අපි හිතට හොඳ සූදානමින් ඉන්නේ. ඒතර ගැලසෙන්නේ නැහැ. නමුත් අපි වෙන වෙන වැඩ කටයුතු කළාදී තමයි අපිට මාන්නේ නැහැටි, රාගෙ නැහැටි, තණ්හාෙ නැහැටි ඔක්කොම ටික අහුවෙන්නේ වෙන වැඩවල යෙදෙනකොට තමයි. ඔව්. ස්වාමීන් වහන්සේ අර මෛත්‍රී පතුරවන එක. ඔව්. ඒක දැන් දැන් අපි තුමු මෛත්‍රී භාවනාව වඩනවා. මෛත්‍රී භාවනාව වඩන්නේ උගන්වන්නේ අපි තුමු ඔන්න ගුරුවරයෙක් හරි තමන් ගෞරව ගරු කරන කෙනෙක් කරලා පටන් ගන්න. ඒ ටික දන්නවනේ. දන්නවද? එහෙම <laughs> ඒ ටික ඒ ටික ඔන්න විදිහට කෙනෙක් වarLogin ඔන්න කරනවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න සියලු සත්වයෝ කියලා අල්ලන් ඒ දිශාවේ ඉන්න සියලු දෙනාට කරනවා. දැන් එතකොට අපි හිතමු ඉන්න ඉස්සරහා දිශාවේ. සියලු සත්වයෝ සෝපත් වේවා කියලා. දැන් අපි අර විදිහට ටික ටික ආවා. ඔන්න තමන් කියන්නේ ගරු කරන කෙනාට මෛත්‍රී කරා. හොඳට දැන් ඒක වැඩුණා. ඊට පස්සේ ඔන්න මධ්‍යස්ථ කෙනෙකුට හරි නැත්නම් යාළුවෙකුට හරි මෛත්‍රී කළා. ඒකත් වැඩුණා. ඔන්න ඊළඟට මධ්‍යස්ථ කෙනෙකුට කරා ඒකත් වෙනවා. ඕනනම් ඉතින් තමන් අකමැති කෙනෙකුට කරා අන්න ඒ මට්ටමටත් ගත්තා. දැන් ඔක්කොම නේ සමහිත පවත්වන්න පුළුවන් සියලු දෙනා කෙරෙහි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉස්සරහා දිශාවේ ඉන්න සියලුම සත්වයෝ කියලා අරමුණු ගන්න පුළුවන්. එතකොට ආයි කිසිම සීමාවක් නැහැ. එතකොට මේ මුළු ඉස්සරහා දිශාවටම මෛත්‍රී පතුරනවා. ඉතින් ඊට පස්සේ ඔන්න මේ දකුණු පැත්ත දිශාවටම. <clears throat> ඒ වගේම පිටිපස දිශාවටම. වම් දිශාවටම. දැන් ඕක කොහොම නැවත නැවත මේ වටේ යන්න. දැන් ඔහොම වටේ වටේ යමින් යමින් යමින් ඉන්නෝනේ මේ දිශා ටික ඔක්කොම නිකන් එකතු වෙන්න ගන්නවා. තේරුණා? දැන් ඊළඟට නිකන් හතර අතේම මුළු මේ දිසා හතරේම මෛත්‍රිය පතුරවන්නන්න හිතට හැකි වෙනවා. ඇත්තටම අපේ හිතේ මහා පුදුම අමුතු හැකියාවන් තියෙන්නේ. අපි අර වගේ නිකන් එක දිසාවට මේක පටන් ගත්තට ඒක හොඳට කළා කළා කළා කළා ඉන්න මේකට හැරුණාම අරකේ පොඩි කොටසක් එක තමයි එන්නේ දැන්. ඉතින් මේක වටේ නැවත නැවත කරන්න කරන්න හොඳට නිකන් හාත්පස දැන් මෛත්‍රිය පතුරවන්න පුළුවන්. එතකොට මේ එක දිසාවකට නෙවෙයි සිව් දිසාවටම. ඉතින් ඕකම උඩටත් දාන්න කියනවා. යටටත් දාන්න කියනවා. ඊට පස්සේ ආයේ කිසිම මේකේ සීමාවක් නැහැ. ඒක සීමා සම්භේදය කියලා කියනවා. ඇත්තටම ඕක කිලින්ම පොත්වල එහෙම විස්තර කරනවා. ඒතර සීමා සම්භේදය කියලා කියනවා. එතන තමයි මෙත්තා චේතෝ විමුක්ති කියලා කියන්නේ. ඊට පස්සේ කියන්නේ හරියට නිකන් දැන් අපි ලයිට් එකක් පත්තු කරලා තියෙනකොට එයාට එක සීමාවක් නැහැනේ. එයා නිකන් තනිකර එළිය විහිදුවන සාත් පසම එළිය විහිදුවන ස්වභාවයක් තියෙන්නේ. අන්නේ වගේ ස්වභාවයක් තමයි හිත. මෙතෙන්දී. එතන හිතට ආයේ කිසි සීමාවක් නැහැ. එයා මේ සෑම දස දිශාවටම එයා මෛත්‍රිය පතුරවනවා. ඉතින් බලන්න ඔය වගේ මට්ටමක් හිතේ ඇති කර ගන්නවා කියන්නේ කොයිතරම් එක අතකින් හිත ප්‍රබල වෙනවා එක පැත්තකින් හිතේ අර තිබිච්ච සීමාවන් ඔක්කොම කඩලා ගිහිල්ලා. නිකන් හුදු මෛත්‍රියක් විතරයි. අයි මම එක්කවත් නැහැ. මමත් ඉන්ක්ලූඩඩ් මේකේ. මේ කොටසත් ඉතින් ඒකට අන්තර්ගත වෙලා ආයි එක තැනක් කියලා පිහිටලා නැහැ. හුදු මෛත්‍රියක් විතරයි. ඒකයි මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය, විශේෂයෙන් මෙත්තා චේතෝ විමුක්තිය. ඉතින් ඒක පදනම් කරගන්න පුළුවන් අර වගේ. දැන් අපි දැන් ඔය හුඟක් මෙතෙන්දි කතා කළේ ඇත්තටම මේ ඔය හිස්තන හඳුනගෙන යෑමක් ගැනනේ. හැබැයි කෙනෙක් හොද්දට මෛත්‍රී කළා ඔය මෙත්තා චේතු විමුති මට්ටමක් අරන් තියෙනවා නම් ඒක පදනම් කළා වුණත් විපස්සනාවට දාන්න පුළුවන්. ඉතින් අපි දැන් හිතන් ඉන්නේ අනිවාර්යයෙන්ම මේක හරහා ගිහිල්ලාම ඕකම හිස්තන හඳුනගෙන ඔහම යන්න ඕනේ කියලානේ. මේ බුදුහාඳුරු අරමත් පෙන්ලා දීලා තියෙනවා. කියන්නේ අරක තමයි දැන් නැවත නැවත කරාට පස්සේ දැන් ඒක ඒක හිතේ නිකන් රෙජිස්ටර් වෙනවා. ඒකට දාන්න බුලන් හිත. දැන් එතනත් නැහනේ කොහෙවත් අල්ලගත්ත ගතියක් නැහනේ. හැබැයි ඒකේ අරමුණක් නැති ස්වභාවයක් තාම නැහැ. තාම අරමුණක් තියෙන මෛත්‍රී ගතියක්. එහෙම අරමුණු ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක පදනම් කරගෙන දාන්න පුළුවන් කියලා කියනවා. දැන් ඔය බොජ්ජංග වැඩිම පවා මෛත්‍රී සහගතව කරන්න පුළුවන් කියලා කියනවා. මෙත්තා සහගත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකද කියන්නේ මේ සති සම්බොජ්ජංගම් මෙත්තා සහගතං සති සම්බොජ්ජංගම් භාවේති. විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිස්සං ඔස්සංග පරිණාමී. කියන්නේ බුදුහාඳුරුතින් පෙන්ලා දීලා දෙනවා මුතුම පැති. ඉතින් අපි අර දන්න ටිකෙන් තමයි කරගෙන යන්නේ. ඉතින් නට හිතා ගන්න බැරි තරම් පැති තියෙනවා. හරි. ඒ කියන්නේ ඒක හරි ලස්සන සිදුවීමක්. ඒ කියන්නේ දැන් එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලා වගේක් යනවා මේ තීර්ථකයෝක සාකච්ඡාවකට. නිකන් යන අතරෙම හම්බෙලා හරි මොකද සිද්ධියක් වෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී දැන් තීර්ථකයෝ නිකන් පොඩි අභියෝගයක් කරනවා. දැන් ඕගොල්ලොත් මෛත්‍රී භාවනාව වඩනවා. ඉතින් අපිත් මෛත්‍රී භාවනාව වඩනවා. ඉතින් මොකද්ද මේ දෙක වෙනද? ඉතින් අපි දෙකොල්ලෝ මේකනේ. ඉතින් මොකද්ද මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ තියෙන මෛත්‍රී භාවනාවේ වෙනස? ඊට පස්සේ මේ ඊට පස්සේ ඉතින් දැන් භික්ෂුන් වහන්සේට ඉතින් කට උත්තර නැහැ. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ මෙන්න මෙහෙම දෙයක් වුණා. ඉතින් අපි උත්තර දෙන්න නැතුව ආවා. අන්න බහණෙනි මෙන්න මේකයි දෙන්න තියෙන උත්තරේ. <laughs> මෙත්තා සහගතේන පටිච්චත් සති සම්බොජ්ජංගම් භාති මෛත්‍රී භාවනාව නිකන් අර මෛත්‍රී ශීර්ෂයෙන්ම නෙමෙයි මොජ්ජංග මට්ටමක් ඒකට එකතු කරලා තව ගැඹුරු මට්ටමකින් මේ එහෙම දාන්න පුළුවන් කියලා කියනවා. ඒ මෙත්තා සාගත සූත්‍රයත් හරීම මේ සෑහෙන ගැඹුරක් තියෙන සූත්‍රයක්. ඒකෙදි බුදුහාඳුර කියන්නේ මේ මේ ලොකුසන්නාසේම නිතර කැලල කියනවා මොකද්ද? කියන්නේ අපිට මාර්ගඵල අධිගමයක් නැත් මේ ලබන්න කලින් හැම දේ ගැනම නිකන් ඕන්ට වඩා මේක මේ මේ ඍණ පැත්ත ගැන හිතන්නේ නැතුව සුභවාදීව හිතාගෙන යන්න කියනවා. කියන්නේ දේවල් වල අර මේ මොකද්ද ඔය දැන් සතිපාසල හිම මේව කරන්නේ මොකද්ද පොලියානා පොලියානා එක පොත එහෙම අරගන්න හැමදේම ග්ලෑඩ් ගේම්ස් කියලා. ඒ පැත්ත මතු කරගෙන යන්න කියනවා. ඉතින් ඒක මේ මේ මෙත්තා සාහිත්‍ය සූත්‍රය තමයි බුදුහාඳුරු විශේෂයෙන්ම කියන්නේ. කියන්නේ නිවන් දක්නා තාක් මේකේ නියම් සුබ පැත්ත බලාගෙන හිත. හිත නියම් වට ගන්න නැතුව සතුටින් යන්න කියලා කියනවා. ඒ වගේ පැති තියෙනවා ඉතින්. හත්වෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ කමඨහන් පිරිසිදු කර දීම පිළිබඳව ඔබ වහන්සේට පාද නමස්කාර කර ස්තුතිවන්ත වන අතර මේ සත්කාරයෙන් අත්වන පුණ්‍ය ශක්තිය ඔබ වහන්සේට මේ ජීවිතයේදීම සංසාර දුක නිවීම පිණිස හේතු වේවා. අවසාන ප්‍රශ්නය <laughs> තමන්ගේ භාවනාව වැඩෙන බව හෝ නිවැරදි මාර්ගයේ ගමන් කරන බව දැනගැනීමට අවශ්‍ය උපදේශයක් පොදුවේ සියලු දෙනා ගැනම සලකා ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ශ්‍රුතමය ඥානය හා ගලපා බැලීම සුදුසුද? වරහන් ඇතුලේ නැවත මෙවැනි වැඩසටහනකට සහභාගී වී කමඨහන් පිරිසිදු කරගන්නා තුරු පෙරුවන් සරණයි. ඉතින් විපස්සනා පැත්ත නම් කියන්න තියෙන්නේ මේ කියන්නේ අපිට තේරෙනවා නම් කෙලෙස් අඩු වෙනවා කියලා. තේරෙනවා හිත ඉස්සෙල්ලා තරම් අල්ලන්නේ නැහැ කියලා. ග්‍රහණය කරන්නේ මමයා හදන තැන් අඩුයි. ඉස්සරහට හැම තිස්සෙම මම මම මම මමමයි ඉන්නේ. දැන් එහෙම එකක් නැහැ. නිකන් බොහොම සාමකාමී ගතියක් තියෙනවා. හිත දැඩි ග්‍රහණයක් නැහැ. මමෙක් ලොකෝට හදන ගතියක් නැහැ. ඉස්සරහට පනින ගතියක්, කැපිලා පේන්න හදන ගතියක් එහෙම එකක් නැහැ. මේකන් හුදු සාමාන්‍ය දෙයට ජීවත් වෙනවා. ඊළඟට අපි හිතමු දේවල් දැන් අඩුවෙන් ග්‍රහණය කරන්නේ. හිත සාමාන්‍යයෙන් සාමකාමීව ඉන්නවා. ඊළඟට අපි භාවනා විපස්සනා පැත්තේදී ඔන්න විපස්සනා අපි හිතමු සමාධියකට ගියත් අපිට නිකන් හරි මේක ඒකදී අපි නිවැරදිව හැසිරුණාද කියලා බලන්න පුළුවන්. කියන්නේ යද්දී අම්මා ආතති ස්වභාවයක් තිබුණාද? ඒකෙන් එළියට එද්දී අම්මා ආතති ස්වභාවයක් තියුණාද? ඒ මේ මේ සමාධිය හරහා ආතති අඩු වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ විපස්සනාවක හරියට අපි නිවැරදිව යෙදිලා නම් අනිවාර්යයෙන්ම අපි තුල තිබුණා නම් දුකක් දුම්නසක් කොහේ හරි ආතතිගත වෙච්ච ස්වභාවයක් තිබුණා නම් ඒක පහ වෙලා හෝ අඩු වෙලා හෝ තියෙන්න ඕනේ. ඒ නිසා අපි කොහේ හරි දැඩි ග්‍රහණයක් කළා නම් ඉතින් ඒක වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අපි කොහේ හරි හිර වෙලා. ඒ වුණොත් අපි හරි හරි ක්‍රමයට ගිහිල්ලා නම් අපේ හිතේ කෙලෙස් අඩු හිත ග්‍රහණය කරන ගතිය, උපාදාන කරන ගතිය අඩු වේවි. බොහොම භාවනාව විපස්සනා පැත්තෙන් කියනොත් හරි සරල වේවි. අපේ ජීවිතත් සරල වේවි. මොකද හිත හිත හිත හිත හිත කැමති වෙන්නේ මේ පැත්තක්නේ. සංකීර්ණ පැත්තක් නෙමෙයි මේ පෙන්වන්නේ. හිත තව තව බොහොම නිස්කලංකව සැහැල්ලුවෙන් නිදැල්ලේ ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේ පැත්තට හිත වැඩෙනවා නම් ඒ කියන්නේ ඉතින් අපි විපස්සනා පැත්තේ නිවැරදි මාර්ගය යනවා කියන එක තමයි. ඔව්. අටවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස අප යම් භාවනාවක් භාවනා දියුණුවක් මේ දින තුල ලැබුවද ඒ පින ඔබ වහන්සේට අනුමෝදන් වේවා. ප්‍රශ්නයක් අහන්න කැමැත්තෙමි. පිම්බීම හැකිලිම වෙත අවධානය යොමු කිරීමේදී ඒ ප්‍රකට නොවන නිසා ඕනෑකමින් හුස්ම ගැනීමට සිදුවේ. මේ නිවැරදි කර ගැනීම සඳහා උපදෙස් පතමි වැරදි ඇතොත් සමාවන සේක්වා ඔබ වහන්සේට තිරුවන් සරණයි. ඒ කියන්නේ ප්‍රකට කරගන්න කියලා උමනාවෙන් හුස්ම ගැනීමක් කරන්න සුදුසුයි මුල් කාලෙදී. හැබැයි පස්සේ නම් එහෙම කරන්න එපා. ඒ කියන්නේ මුල් යුගයේදී නම් මේක තාම මේක අහුවෙන්නේ නැත්නම් ඔන්න අත තියලුණත් බලන්න පුළුවන්. මේකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිටම දැන් අවුරුදු ගාණක් තිස්සේ භවනා කරලා නම් මේ හිත කියන්නේ පිම්බිම හැකිලිම හරහාම මේක කාලයාන්තරයක් තිස්සේ භාවනාව වැඩිලා නම් අනිවාර්යෙන් ඉතින් මේක අපි පොඩ්ඩක් සක්මනක් එහෙම කරලා ඉවිල්ලා වාඩුණාට පස්සේ මේක සෑහෙන සමනය වෙලා තියෙවි. ඒ නිසා මෙතෙන්දී අපි ආයෙත් නැවතත් උවමනාවෙන් හුස්ම අරගන්න කියන අරගන්න ඉතින් අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ එතෙන්දී දැන් පිම්බිම හැකිලිම නෙමෙයි අතරම බලන්න තියෙන්නේ කය දිහා සමස්තයක් වශයෙන් බලන්න. එතෙන්දී කායික වශයෙන් වේදනාවක් හෝ යම් රූප මේ මේ ධාතු ස්වභාවයක් එහෙම මතුවෙනවා නම් ඒක අරමුණු කරගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඒ නිසා තමන් ඉන්නේ කොයි හරියද කියන එක අනුව තමයි මේකට උත්තරයක් දෙන්න වෙන්නේ. අන්තිම ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ විපස්සනා ඥාන හත කෙටියෙන් පහදා දෙන මෙන් ඉල්ලමි සාදු සාදු සාදු. අ පස්සනා ඥාන හත මට ඒක නම් කියන්නේ මේ ළඟකදී ඇත්තටම ඕකේ එච්චරම මේ ගැඹුරක් මේ අධ්‍යයනය කරේ නැහැ. ඒ නිසා ඇත්තටම සමහර මේ තැන්වල විපස්සනා ඥාන හතක් වශයෙන් පෙන්වනවා සමහර තැන්වල 9ක් වශයෙන් සමහර තැන්වල 10ක් වශයෙන් සමහර තැන්වල 16ක් වශයෙන් ඉතින් මේ විදිහට පෙන්ලා තිනවා. ඒ නිසා එක පාටම ඔව් දැන් ඒ ඥානාරාම සායනහසගේ පොතේ එහෙම හිතන්නේ තියෙන්නේ සප්තවිසුද්ධිය හා විදර්ශනා ඥාන. ඔය පොතේ එතන දැන් දහස්ය ආකාරයක එහෙම අට්ඨාරස විපස්සනා කියලා එහෙමත් පෙන්වනවා. ඒ නිසා ඔය يعني පොත්පත්වල තියෙනවා. ඒ හින්දා මට ඔක දැන් කියන තරම් මතකෙන් කියන තරම් මේ මතකයක් නැහැ. ඉතින් දල වශයෙන් ඉතින් හිතා ගන්න පුළුවන් අපිට මුලින්ම පසු කාලේ හඳුන්ලා දීලා තිනවා ඔය මේ මොකද නාම රූප පරිච්ඡේදය වගේ දෙයක්. ඒක ඉතින් බොහොම සරලව තමන්ගේ රූප කර්මස්ථානට හිත දාගෙන ඉඳද්දි ඒ ටික අහු වෙනවා. ඒ කියන්නේ අපිට මුලින් මේක මේ මේ විපස්සනා ඥාන තියා මොකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ මේ පැටලිච්ච ගතියක්නේ. අතීතේ අනාගතේ පැටලිලා නින්නේ. ඉතින් ඒ බඳු හිතක් තමයි ටික ටික හදාගෙන ගිහිල්ලා අපි දමු රූප කර්මස්ථානය දිහා බලාගෙන ඉන්නකොට මෙතන මේ තද ගතියක් කියලා කියන්නේ මේ රූප කර්මස්ථානය. අත රූපයක්. ධාතු ස්වභාවයක්. ඉතින් ඒ තද ගතිය දැනගන්නා හිත කියන්නේ නාම ස්වභාවයක්. දැන් මේ දෙක දෙකක් වශයෙන් නැත්තම් මෙතන රූප ස්වභාවයක්, රූපාරම්මණයක්, අරමුණක්. මේ දැනගන්නා ගතිය මේ නාම ස්වභාවයක් කියලා අන්න මේ දෙකේ යම් අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඕවා ගැඹුරට යද්දී ඔන්න ඊළඟට සම්මසඥාන කියලා එහෙම එනවා මේ නැවත නැවත මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය සම්මර්ෂණය කරනවා. අන්න ඒක සම්මසන ඥාන කියලා එහෙම කියනවා. ඊට පස්සේ මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම මොකක්ද උදයබ්බේ ඥානයක්. ඇතිවීම නැතිවීමයි එයා නිරන්තරයෙන්ම දකින්නේ. ඊළඟට ඒ ඒක දැකීම හරහා ඔන්න නිබ්බිදාවක් පහළ වෙනවා. අර යථාභූත ඥාන දර්ශනය හරහා නිබ්බිදාවක් පහළ වෙනවා. නිබ්බිදා ඥාන. හට මේකේ ආදීනව ප්‍රකට වෙනවා. ආදීනව ඥාන කියලා කියනවා. තව ඉතින් මේ ආදීනව දකින්න දකින්න මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා හිතනවා. අන්න මුංජිත කම්මචා ඥාන කියලා කියනවා. ඊට පස්සේ මිදෙනු කැමැත්ත. දැන් ඔහොම ඉන්න අතරේ තමයි අන්න යම් මේ මෙකන අතහැරීමක් සිද්ධ වුණා නම් අන්න පටිපදා ඥාන දසනද. ඔව්. ඒ වගේ ඥාන පේලියක් සාමාන්‍යයෙන් මතු කරලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් දැන් වෙලා තියෙන අපි ඉගෙන ගත්තට නම් කමක් නැහැ. දැන් අපි මේ භාවනා කරන වෙලාවදී නම් ඔය ඔක්කොම පැත්තකින් තියලාමයි කරන්න තියෙන්නේ. නැත්තම් අපි අපේ භාවනාව හසුරවනවා මේවා ලබන්න. එතනින් පැටලෙනවා. ඉතින් ඒක සුදුසු නැහැ. අපි බොහොම සරලව බොහොම නැවුම් හිතකින් සරල හිතකින් වෙන දේ දිහා හොඳින් බලා හිටියනම් ඒ බොහොම සංසුන් හිතකින්, නිශ්ශබ්ද හිතකින් කිසිම ඔය දේවල් වලින් ආකූල ව්‍යාකූල නොවෙච්ච හිතකින් බලන් හිටියානම් වෙන්න ඕන දේ වේවි. ඔව්. හොඳයි. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ප්‍රශ්නේ එපමණයි මේ බලධාරීන් විසින් දෙකක් කපා හැරියා. <laughs> ඉතින් ඒ නිසා මේ තව කාට හරි එතකොට වාචික ප්‍රශ්නයක් එමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. එහෙමනම් ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ ඉස්සලා අහපු මේ ප්‍රශ්නයකටම පොඩ්ඩක් සම්බන්ධයි අපි මුලින්ම පටන් ගන්නේ කායානුපස්සනාවෙන් කායානුපස්සනාවේ ඉන්න යෝගාවචරයේ තාම වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් වඩලා නැති සාමාන්‍ය ජීවිතයේදී අපි චිත්තානුපස්සනාව යොදන්න සිද්ධ වෙනවා ජීවිතේ හරියට කරගෙන යන්න. දැන් <coughs> sorry අපි අහුව විදියට ධර්මදේශනාවේදී චිත්තානුපස්සනාව යොදන්න කොට හොඳ චිත්ත සමාධියක් තියෙනවා නම් තමයි ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ. ඔව්. ඉතින් අපි ඔක කොහොමද ගල්පගන්නේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක? ඔව් ඇත්තටම මේ කියන්නේ අපි අර හැදිච්ච නැති සතියකින් ඔක දිහා බලන්න ගියාම අපි අහුවෙන හින්දා තමයි බුදුරජාණන් වහන්සේ අර වගේ මේ මොකද්ද අනුතර හැඟවීමක් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් අපි සාමාන්‍යයෙන් කොහොමත් හොඳට ටිකක් අවධානයෙන් යමක් කමක් තේරෙන මිනිස්සෙක් කියන්නේ කොහොමත් ඉතින් පොඩි වැටහීමක් තියෙනවා ඉතින් යාට. ඒ නිසා දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ එහෙම නැතුව දැන් සමහර මිනිස්සු ඉන්නවනේ හැඟීමටම යන එයා හිතගෙන පොඩි අවධානයක්වත් නැහැ. එන එන දේ එහෙමම කියලා දානවා. ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා. හරිම හැඟුම්බරයි. ඒ වගේම ක්‍රියාත්මක වෙනවා කිසිම break නැහැ. එහෙමත් එහෙම අයත් ඉන්නවනේ. ඉතින් ඒ අයට කොහොමත් අමාරුයි එකපාරට හිත දිහා බලනවා කියන එකක් තේරෙන්නෙම නැහැ. නමුත් අනිත් තව කෙනෙක් ඉන්නවා ටිකක් යම් පමණක යා තුල සංසිඳීමක් තියෙනවා යම් පමණ මේ Taman ගැන යම් පාලනයක් තියෙනවා. අන්න ඒ කියන්නේ ඉතින් අපේ හිතන එන හිතට එන හැඟුම් ඒ විදිහටම උදාහරණ ගතියක් නැහැ. රාග ద్వේෂ මෝහයන් එනවා. ඉතින් මේක නැත්තේ නෑනේ කාටත් තියෙනවා. නමුත් යම් පාලනයක් සහිතව තමයි යන්නේ. එක්ක සීලය හරහා පාලනය වෙනවා. ඒක වෙනම පැත්තක්. නමුත් ඊට මෙහාදී එයා තේරුම් අරගෙන මේක සුදුසු නෑ මේලාට. මේක මේක සුදුසු නෑ කියලා ඉතින් තේරුම් අරගෙන කරනවා නම් එතන ඉතින් යම් පමණක චිත්තානුපසනාවක් තියෙනවා. ඒ නිසා දැන් ඔය බුදුරජාන් වහන්සේ බුදු වෙන්න කලින් බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මම මේ ඔය හිතට එන විතර්ක හිතට එන සිතුවිලි මම වර්ග කරා. කුසල් පැත්ත එක වර්ගයක් අකුසල් පැත්ත එක වර්ගයක් කියලා වර්ග කරා. ඔන්න මගේ හිතට එනවා කාම විතර්ක එනවා, ව්‍යාපාද විතර්ක එනවා, විහිංසාව විතර්ක එනවා. මම ඒක ගොඩට දැම්මා. ඊළඟට මගේ හිතට එනවා අවිහිංසාව විතර්ක එනවා, ව්‍යාපාද විතර්ක එනවා, නෙක්ඛම් විතර්ක එනවා. මම එතකොට ඒ ගොඩට දැම්මා. මම මෙහෙම දෙකොඩ කොඩවල් දෙකකට දාගෙන ගියා. ඊට පස්සේ මට තේරුණා මේ ව්‍යාපාද විතර්ක හිතනකොට කාම විතර්ක හිතනකොට විහිංසාව විතර්ක හිතනකොට හැම හරිම කරදරයි. මේක මටත් හරිම හානි කරයි මේක මම ක්‍රියාත්මක කරොත් අනුන්ටත් හරිම හානි කරයි. අන්න මේක ආදීනව තේරුම් ගන්න ගන්න මේක මේවා පහලලා ගියා කියනවා. මේ මේ අනිත් පැත්ත නෙක්ඛම්ම විතරක, අව්‍යාපාද විතරක මේවා හිතුවයි කියලා මට හානියකුත් නැහැ. අනිත් අයට හානියකුත් නැහැ. ඒ හින්දා මම මේක වර්ධනය කරා කියනවා. ඒ නිසා අපි මේක ජය ගන්න එකපාරටම මේක සම්පූර්ණයෙන් කපා හරින්න බෑ. ඒ නිසා ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත යම් වෙලාවකදී පුරුදු කරන්න සිද්ධ වෙනවා. දැන් මේ වගේ දෙයක් තමයි අපි හිතමු දැන් මෛත්‍රී භාවනාව කියන්නේ. අසුබ භාවනාව කියන්නේ අන්න ඒ වගේ දෙයක්. කාම විතර්ක යටපත් කරන ඔන්න අසුබ භාවනාවක් කරහා ඒක පැත්ත යටපත් කරනවා. ඊළඟට වෛරී සහගත සිතුවිලි යටපත් කරන්න ඔන්න මෛත්‍රී භාවනාව පුරුදු කරනවා. ඉතින් ඒකේ ඒකේ ප්‍රයෝජනේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන හැබැයි මේකත් නිරන්තරයෙන්ම නෙක්ඛම්ම විතර්කය හෝ අවිහිංසා විතර්කය හෝ අව්‍යාපාද විතර්කය හෝ ඒකත් නැවත නැවත දිගින් දිගටම හිතන්න ගියාම වෙහෙසයි. අර ලස්සන්ට එක කියනවා මේ මේක වුණත් දිගින් දිගට හිතන්න හිතන්න හිතන්න කායික වශයෙන් මට හරි කායෝ කිලමති කායෝ ඌහඤ්ඤය යොන්න වගේ මේ චිත්තං ඌහඤ්ඤය මේ කය නිකන් ක්ලාන්ත වෙනවා කයට හරිය වෙහෙසයි හිත නිකන් වෙහෙසටපත් වෙනවා හිත දැන් විසිරෙන්න ගන්නවා දැන් නිරන්තරයෙන්ම විතර්ක කරනවනේ දැන් ඊට පස්සේ බුදුහාඳුරගෙන මේකත් නවත්වා ඊළඟට මේකත් නවත්තලා ඊළඟට අජ්ජත්මේව චිත්තං සන්තපේමි සම්නිසාදේමි ඒකෝදි හෝමි සමාධිය මම ඊළඟට මහන්නේ මේ කය තුලම හිත පවත්වා ගන්න උත්සාහත් උනා දැන් මේ විතර්ක මොකුත් නැහැ අපි අර ක්‍රමානුකූලව ආපු ගමනක් තමයි එතෙන්ත් පෙන්වන්නේ. ද්වේදා විතර්ක සූත්‍රය කියලා මේ මජ්ක්‍ධිම නිකායම සූත්‍රයක ඕක තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුහාඳුරෝ උනත් සෑහෙන සටනක් දීලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ආපු සිතුවිලි ඔක්කොම තේරුම් ගත්තා. ඒක පහ ඒක ඒක එක පාට අයින් කරන්න බැස මේ පැත්ත දිනු කළා. ඉතින් මේකේ දැස මේක අයින් වුණා මෙයා උඩට ආවා. දැන් මේක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකත් නවත්තලා දැම්මා. ඉතින් ඒ වගේ ඒ නිසා ඉතින් අපි හිත හඳුනා ගන්නවා කියන එක මේ දැන් ඔය විදිහට සම්පූර්ණයෙන්ම මේ දැන් අපි ඔතනින් අදහස් වෙන්නේ දැන් අනිවාර්යයෙන්ම ආනාපාන සතියේ යෙදිලා කායानुපස්සනාවෙන් සම්පූර්ණ සමණයටපත් වෙලා වේදනානුපස්සනාව හරහා සම්පූර්ණයෙන්ම සමණයටපත් වුණාට පස්සේ පමණයි අනිවාර්යයෙන්ම හිත යුත්තේ සිත දිහා බැලිය යුත්තේ. ඉන් මෙහා නම් බලන්න එපා. එහෙම එකක් නැහැ. කියන්නේ ඒක තමයි ප්‍රශස්තම මට්ටම. ඒක තමයි මේකේ කියන්නේ උපරිම මට්ටම ගන්න තියෙන එතන තමයි. හැබැයි ඉතින් අපි අවධානයෙන් මේ හිත ගැන ඉන්නම ඕනේ. ඒ ඒ කියන්නේ ඒ බඳු අවධානයක් යෝගාවචරයේකට නිකන් සාමාන්‍යයෙන් භාවනාවට පෙළඹෙන හුඟක් දෙනකොට ඒ බඳු හැකියාවක් තියෙනවා. කියන්නේ එයා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිතගෙන අවධානයෙන් ඉන්න ගතියක් තියෙනවා. වෙන දෙයක් කරද්දී උනත් පොඩ්ඩක් නිකන් හිතගෙන අවධානයෙන් ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක තමයි ඉස්සරහට ගැනෙන්නේ භාවනාව හරහා. ඒ නිසා හිතගෙන අවධානයෙන් තමන් කටයුතු කරනවා නම් ඒක වර්ධනය කරන්න. ඒක හොඳට මේ කායानुපසනාව හරහා තව වර්ධනය වෙවි මේ හැකියාවන්. වේදනානුපසනාව හරහත් වර්ධනය වේ විදිහට චිත්තානුපසනාව හරහත් ඒකම තමයි කරන්න තියෙන්නේ. හා. හොඳයි. ඔව්. අපි දැන් කායානුපස්සනාව වඩනකොටත් ධාතු මනසිකාර්ය වඩනකොටත් දෙකම හැබැයි එකයි. එකයි. ඔව් ඒ තුල මමය කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ වෙනවා දැන් අපේ කය තුල මම සත්වේ කුජලෙක් කියලා නැහෙනේ. ඔව්. එහෙමනම් අපි දැන් ඔබ වහන්සේ කීවා අප්‍රමාණ චේතෝ විමුක්තිය තුල ට මම දාලා එතකොට මුළු ලෝකයාටමනේ අපි මේ මෛත්‍රිය පතුරවන්නේ. සමහර අවස්ථාවල අපි කරනවා මම නිදුක් වෙම්මා මම නිරෝගී වෙම්මා මම සුවපත් වෙම්මා කියලා. එතකොට ඒකේ හරි දේ කෝකද කියලා මට චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. ඒක පටන් ගන්නදී එතනින් තමයි ඉතින් සාමාන්‍යයෙන් පටන් ගන්න වෙන්නේ. අපිට එකපාරට දැන් ඔය අර මෙත්තා චේතු විමුක්තිය කියන්නේ මෛත්‍රී භාවනාව යහරහා යන්න තියෙන අන්තිම කෙලවර. අපිට එතනින් පටන් ගන්න බෑ. අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා Tamanට අනුකම්පා කළා, Tamanට මෛත්‍රී කළා, Tamanට යහපතක් වේවා කියලා එතනින් තමයි පටන් ගන්න වෙන්නේ. ඊට පස්සේ ඔන්න අපි මෛත්‍රී කරනවා තවත් කෙනෙකුට. තමන් සුවපත් වෙලා ඉපැයි තව කෙනෙක් සුවපත් කරන්න අන්න වගේ ස්වභාවයක් තියෙන. තමන් බොහොම සංසිඳනවා, දැන් සතුටින් ඉන්නේ, සැහැල්ලුවෙන් ඉන්නේ. ඉතින් ප්‍රාර්ථනා කරනවා නැත්නම් මෛත්‍රී කරනවා. අනේ මේ වගේ සැහැල්ලුවක් මේ මම ගරු කරන මේ තැනත්තාටත් ඔන්න උදා වේවා. ඉතින් එයාත් සුවපත් වේවා, සුවපත් වේවා කියලා අන්න කෙනෙකුට කරනවා. ඉතින් අන්න ඒ විදිහට දැන් පොඩ පොඩ පොඩ පොඩ ඔයක පුරුදු කරනවා. ඉතින් ඒ නිසා මේ උතන මුකුත් නොකැලපීමක් නැහැ. ඔව්. කියන්නේ එතනින් එතනින් එතන ඇත්තටම මමෙක් ඉන්නවා. ඒක තමයි. ඔව්. ඉතින් දැන් මම කියලා ගන්නෙ. ඉතින් මම කියලා ගන්නවා. එතෙන්දී එතෙන්දී කෙනෙක් ඉන්නවා කියලා අපිට ගන්න වෙනවා. ඒ කියන්නේ අපිට එකපාරටම අනාත්මයට දාන්න බෑ. එතනින් අයින් කරන්න බෑ. ඒ කියන්නේ අයින් කරන්න බෑ කියන්නේ අපි දැන් සීල සමාධි ප්‍රඥා කියලානේ ශික්ෂා තුන යන්නේ. ඔව්. ඉතින් ඔකද සීලයේදී සමාධියේදී මමෙක් ඉන්නවා කියලා ගන්න වෙනවා. ප්‍රඥා ශික්ෂාවේ තමයි කඩලා යන්නේ ඔක්කොම ටික. ඔව්. ඒ කියන්නේ අපි අපි එකපාර්ට්ටම මෙතෙන්දී අරක දෙන් දැම්මොත් එහෙම ඉතින් පැටලෙනවා. අපි එතනදී සීල සමාධි කියන තැනට එනකන් හරි එනකන් හරි ඉන්න ඕනේ. සත්පුරුෂයෙක් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඒ කියන්නේ නැත්තම් වෙන්නේ අර මේ මේ මේ මේ ලොකු සාහනසේ කියන්නේ <laughs> මේ හයි ප්‍රෝටීන් දුන්නා වගේ කියනවා අත දරුවෙකුට. <laughs> ඒකයි. එතකොට ඉතින් දිරව ගන්න බෑ. ඒ වගේ තමයි. අපි මේ අනාත්ම දර්ශනය සීලයේදී හෝ සමාධියේදී දාන සුදුසු නැහැ. ඉතින් අපි ඉස්සලා කෙනෙක් වෙලා ඉතින් අපි හිතන්න අපි මෙහෙම අපි හරිම අසත්පුරුෂයෙක් වෙලා නම් ඉන්නේ. ඉස්සලා අපිට සත්පුරුෂයෙක් වෙන්න වෙනවා. ඊට පස්සේ යා දැන් තේරෙනවා මම දැන් ඉස්සලා වගේ නෙමෙයි මේ දැන් නම් සීලයක් ආරක්ෂා කරනවා. දැන් සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, එහෙම බොරු කියන්නේ නැහැ. දැන් මම හැබැයි මම දැන් සත්පුරුෂයි. ප්‍රශ්නයක් නැහැ. එතන ඉඳන් ඔන්න සමාධියක් වඩනවා. ඊට පස්සේ එතන තමයි ආ දැන් නම් මට සමාධියක් තියෙනවා. දැන් මගේ සමාධිය හොඳයි. එතනත් මම එක්ක ඉන්නවා. පස්සේ අන්න විපස්සනාවක් වඩනවා. එතනින් තමයි ටික ටික ටික ටික මම අයින් වෙවි යන්නේ. මම කියන පුච්චලේ අයින් කරගන්න. ඔව් ඔව් ඔව්. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේ. හරි. <clears throat> දැන් අපි ආරාධනා කරමු නේද? හොඳයි. තුනයි කාලයි.